විනිච්ඡං පටිච්ච චන්දරාගෝ චන්දරාගං පටිච්ච අජෝසනං අජෝසනං පටිච්ච පරිග්ගහෝ පරිග්ගහං පටිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛං ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩාදානං සත්ත දානං කලාවිග්ඝා විවාද තුවන් තුවන් තේසුඤ්ඤං උසාවාදං අනේකා පාපකා කුසල ධම්මා සම්භවಂತಿ Thank you. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ පාරි පාඨය උත්තරගත්තේ සර්වචනාංශ විසින් දේශනා කරන්න වෙච්ච වටිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රය. මේ මහා නිදාන සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙන සූත්‍රයක් සම්භෝමතික සූත්‍රයක්. ඉතින් මේ අවසීතන්තෝස්ලගම ඉස්සර වෙලා මම මේ හැම සංවිධානය කරන කෙනෙක්ගෙම අහලා ඇරියා තම තමන්ගේ ඒ ස්ථානවල දේශනා කළ යුතු හොඳ මාතෘකාවක් හෝ සූත්‍රයක් හෝ වෙන කාරණාවක් තියනවාද කියලා ඉතින් උඟ දෙනෙක් ඒක මටම තීන්දුව කරන්න කියලායි අවස්ථාව ලබා දුන්නේ. නමුත් නව ශ්‍රීලන්තේ කට්ටිය කියලා තිබුණා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ කතා අහලා තියෙනවා. ඒ වුණාට මේ මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන පටිච්චසමුප්පාදයේ පිළිබඳව මට ඒක මුල් කරගෙන දේශනා පවත්වනවා හොඳයි කියලා. කියනවා අපි ඇත්තටම මේ චාරිකාවේ මුලින්ම යෙදිච්ච අවස්ථාව වෙන නවසිතන්ත අවස්ථාවේදී අපි මේ මහානිදාන සූත්‍රය මුල් කරගෙන දේශනාවලියක් පැවැත්තුවා. නමුත් මේ සූත්‍රය බොහොම දිග එකක්. ඒක නිසා අපි මම තීන්දුව කරා ඒක මේ මුළු ගමනටම අවස්ථාවෙන් අවස්ථාවට එන තම්පියවර වශයෙන් මුළු සූත්‍රෙම අපි මාතෘකා කරමු කියලා. ඒ අනුව නවසීලන්ත පස්සේ පවත්වපු ඒ මෙල්බන් ධර්ම භාවනා වැඩ පිළිවෙලෙදී මේ මහා නිදාන සූත්‍රයේම සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් ඒකේ නවත්තර කරපු හරියේ ඉඳලා අපි මේ බ්‍රිස්බේන් භාවනා වැඩමුළුවටත් මාතෘකා සපයා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා ඒ ਸਰුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච ඒ පටිච්චසමුප්පාදේ නැත්නම් හේතුඵල ධර්ම කියලා අපි සඳහන් කරන දේ අහලා තියෙනවා. ඒ කෙසේ නමුත් ඒක අංග සම්පූර්ණ නැතිකම නිසා තාමත් අපි සංසාරේ කරකැවෙනවා. ඒ නිසා අපිට භාවනා කරන ගමන් ඒ වගේම ඒ සූත්‍ර අහන ගමන් ඒක පුළුවන් තරම් එන්නේ එන්නේ එන්නේ පිරිසුදු කර ගන්න වෙනවා. ඒ පිරිසුදු කිරීම හරහා තමන්ගේ චිත්තසංතානයත් පිරිසුදුකටපත් වෙනවා. ඉතින් ඒ පටිච්චසමුපාදය පිළිබඳ ආදර ගෞරවයෙන් තමයි අපි මේ වගේ වැඩවලට පෙළඹෙන්නේ. සර්වචනස වැඩ ඉන කාලෙම ආනන්ද මහා ස්වාමීන් වහන්සේට දවසක් ඒ කුරු රටේ ඉන්න වෙලාවක බණ භාවනා කරන පරියන්කයක් හමාරේ විශාල බුද්ධ ගෞරවයක් ධර්ම ගෞරවයක් සංඝ ගෞරවයක් සහ තමන්ගේ සීලය පිළිබඳව ලොකු ගෞරවයක් ඇති වෙලා ඒකාම පක්කලේ අරගෙන ගිහිල්ලා සර්වචනාංශයට පක්කලෙලා තුන්සරක් වන්දලා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු ඒ පටිච්චසම්පාදේ බොහෝමත්ම ගැඹුරුයි. ගම්බීරෝ ගම්බීරාව භාසෝ ගම්බුරුයි ගම්බුරු වගේම පේනවා. ඒ වුණාට සාංශද භාවනා කරනකොට මට හොඳට ඒක පැහැදිලිව වැටුණා කියලා. පරිසම්පාදේ මට සෝ හොඳට උත්තාන උත්තාන කන්සේව කියලා උස්ස උස්ස පැන නැගුණා ප්‍රකටව පැන නැගුණා කියලා. ඉතින් මේ කියනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා මායවං ආනන්ද අවච මායවං ආනන්ද අවච අරිත්‍රම්පාදෝ ගම්බීරෝ ගම්බීරාව භාසෝ ආනන්දේම හදිසි වෙන්න එපා එහෙම කතා කරන්න එපා මේ පරිසම්බන්ධ ගැඹුරු ගැඹුරකින් පේනවා ඒක එහෙම පහසුවට වැටෙනවා කියන එක ප්‍රකාශ කරන අමාරුයි. ගැඹුරුමයි කියන. ඊට පස්සේ ඒ ප්‍රස්තාව අරගෙන සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කරන විස්තරය තමයි මේ මහානිදාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒක ඉතින් පටන් අරගෙන මේ පටිච්චසම්පාද පිළිබඳ ඒ පැත්ත මේ පැත්ත තමයි විස්තර විභාග කරමින් ඒ සූත්‍රය දිගට දිගට විකාශය වෙනවා. ඉතින් ඒ මම හිතනවා මේ අත්තටත් ඒක අහන්න අවස්ථාව ලැබෙයි කියලා ඒ නවසීලන්ත කරපු ටිකේදී සර්වචනාංශයේ මේ සාමාන්‍ය මනුස්සයාට වැටහෙන එහෙම නැත්නම් ප්‍රකටව ප්‍රසිද්ධව තියෙන අදිමාත්‍ර දුකක් වෙන ජරා ව්‍යාධි මරණ කියන ස්ථානෙන් පටන් ගන්නවා පටන් අරගෙන කෙනෙක් අකමැති කෙනෙක් මොනම සතෙක්වත් කැමති නැති ඒ ජරාවටපත් වීම ව්‍යාධිය කියන ලෙඩටපත් වීම සහ මරණය අකමැති. ඉතින් ඒක දැනට ඒක බවටපත් වෙලා සීවිසඥව ආතපාත දුවමින් ඒකෙන් වෙන් වෙන්න දඟලන මේ ජනතාව සර්වචනාංශය සඳහන් කරනවා පරිචම්පාදේ දන්නවනම් එයත්ෝ යම් ප්‍රමාණයකට සොයලා බලන්න වෙනවා කොහෙන්දයි මේ ජරා ව්‍යාධි මරණ හටගන්නේ මොකදයි ඒකට මූල හේතුව කියලා ඉතින් සර්වචන් වහන්සේ සඳහන් කරනවා ඒ ජරා ව්‍යාධි මරණ වලට ප්‍රධානම හේතුව ජාති දුක බව. ඉතින් ඒක කිසිම කෙනෙක් පිළිගන්නේ කරන්න තියෙන ඔක්කොම කටයුතු හමාර කරලා. කිසිම කෙනෙක් කැමති නෑ පිළිගන්න අපිට මේ පත්ලා තියෙන මේ දුකට හේතුව ජාතිය කියලා. සර්වචනාංශයේ ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර පෙන්වන්නේ සංසාර රෝග කියලා. මේ සංසාරේ ඉන්න කිසිම කෙනෙකුට කවම කවදාකවත් ඒ හතර බෙන් වෙන්න බෑ. නමුත් මේ මිනිස්සයා ඒකෙන් ජාතිය සුභයක් සුඛයක් මංගල්‍යයක් විදිහට සලකන අතර ජරා ව්‍යාධි මරණ අවමංගල්‍යයක් විදිහට දුක කරදරයක් විදිහට සලකන මේ විපරීත පෙනුම විපරීත දැක්ම තියෙනකම් මනසට කවදාකවත් මේ පරිසම්පාදේ වැටෙන්නේ නැහැ ධර්මේ වැටෙන්නේ නැහැ සංසාරයෙන් ගොඩ වෙන්නත් බෑ ඒ නිසා කවදා හරි මේ බණ භාවනා කරලා බණ අහලා Tamange හිතේ දරාගෙන මේ ජරා ව්‍යාධි මරණ තුනට හේතුව ජාතිය බව තේරුම් ගත්ත දවසක Tamange ජීවිතය පිළිබඳව විශේෂ නව දැක්මකට අලුත් වීමකට තිරියම්කට එන්න පුළුවන් වෙනවා ඒ විතරක් නෙමෙයි මේ ලෝක ජවනිකාව නැත්නම් මේ ලෝක නාඩගම දිහත් වෙන විදිහට බලන්න පුළුවන් වෙනවා ඒ නිසා අපි කවුරු හරි ජරා තත්ත්වයටපත් වුණාට පස්සේ ව්‍යාධි තත්ත්වයට පස් වුණාට පස්සේ මරණාසන්න වෙච්ච වෙලාවක අපි මේ જાතියෙන් එපිට වෙන උත්තරයක් හොයන්න හැදුවොත් ඒ හැම එකකින්ම අපි විසත්‍ය බාහිරපත් වෙනවා උම්මත්තක බාහිරපත් කරනවා අද කියන හැම ශාස්ත්‍රයකින්ම හැම ඥානයකින්ම හැම දේශපාලනයකින්ම අපි මේ ජරා ව්‍යාධි මරණයට හේතුව જાතිය කියන එක පෙන්වන්න නැති වෙන්න පුදුමාකාර මුලාවක ගත වෙලා තියෙනවා ඒක නිසා කවදාහක්වත් කෙනෙක්ගේ මරණ සාධකයේ මරණයට හේතුව ජාතිය කියලා ලියන දවසක් අපට එන එක. ඒකට හේතුව මැලේරියාව කියලා ලියාවි. එහෙම නැත්නම් ඒකට හේතුව ස්වයින් ෆ්ලූ කියලා කියාවි. එහෙම නැත්නම් ඒකට හේතුව දොස්තරට බෙහෙත් කරදලයි කියලා කියාවි. নানা ආකාර හේතු හොනම්සක කවදාකවත් ඒ ජාතියට මේ මරණයට හේතුව ජාතිය කියලා නැත්නම් මේ ජරාවට හේතුව ජාතිය කියලා එහෙම නැත්නම් මේ ව්‍යාධියට හේතුව ජාතිය කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ තාක් අපි ආත්මවාදයකට වැටෙනවා මේ ජරා ව්‍යාධි මරණ ඇතිතුරු අසවල නැත්නම් අසවල් බලවේගය එහෙම නැත්නම් Tamangeම වැරද්දක් කියලා ඉතින් හරියට විශ්වගතත් වලටපත් වෙනවා චිත්ත පීඩා ඇති කරගන්නවා මානසික ආතිවෘත්ති ඇති කරගන්නවා ඒක livelලා බාහිර වල කවදා හරි මිනිස්යාට තේරුම් ගත්තොත් ඒ ජරා ව්‍යාධි මරණ ඇති වෙන જાති නිසායි කියලා අඩු ගානේ මේ ආත්ම දෘෂ්ටියට වැටෙන එකක් නෑ බාහිර හොයන එකක් නෑ එතකොට මේ જાතිය යම් ආකාරයක අපි සතුටින් බාර ගන්නවා ඒ වගේම ජරා ව්‍යාධි මරණත් ඒ විදිහට බාර ගන්නවා. දැන් අපි જાතිය සම්පූර්ණ hina වෙච්ච ගතියකින් බාර ගන්න අතර ජරා ව්‍යාධි මරණයට බුද්ධමාකාර වෛරයක් කරනවා. මේ විකෘත භාවය නිසා ඒ ඒ වැනි ඇසිරීම ඇති කරන කොයි කෙනාටත් පටිච්චසමුප්පාදයෙන් යට වෙනවා. මෙන්න මේ ඉතාම ලස්සනට ඒ අදිමාත්‍ර දුකක් වශයෙන් පේන ජරා ව්‍යාධි මරණත් අපි මේ සපක් සුන්දරයක් භාවයක් මංගල ආරම්භයක් විදිහට දකින්න જાතියත් දෙකම එකම මල්ලට සාසලකින් තමයි ਸਰවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතාව පටන් අරගන්නේ. ඊට පස්සේ යඟ කෙලවර ඉඳලා මුලට මුලට අණ ගන්න. අණ ගන්න ගිහිල්ලා ඒකෙදී අපි දන්න දොළොස් ආකාර පරිසම්පාද පුරුක් වෙනුවට ශීර්ෂයක් වශයෙන් කියන තියෙන්නේ නිකන් සම්පින්දනය කරලා කුණු කරලා බලනකොට ඒ මහනිදාන සූත්‍රයේ පුරුක් නමය පෙන්නනවා. ඒ නිසා සම්ප්‍රදාන කුල වරු 12කට පාඩම් කරපු යත්තන්ට මේක විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද සර්වචනාසෙ මෙතනදී අවස්ථා නාමයකින් නතර කරන්න කියලා. ඉතින් ඒක අටුවායුගේ බව ප්‍රශ්න ඇති කරලා තියෙනවා. නමුත් මේක හොඳට බලනකොට පේනවා ඒ හැම පුරුකම පුරුකකම 12ක් තුනක් 9ක් තිබුණත් මේ පටිච්චසමුපාදේ ප්‍රසිද්ධයි. පරිසම්පද කියන්නේ ඉති අස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වන්නේ. ඒ නිසා ජාතිය තියෙන තාක්කල් ජරා මරණ වෙනවා. ඒක දොළොස්සාකාටෝ නමාකාටෝ කොහොම පෙන්නුවත් කවුරු හරි මූල ධර්මයේ තේරුම් ගත්තොත් ඒ මකින් යාට මෙතික් සම්ප්‍රදාන කුල බලපු දෘෂ්ටි කෝණය වෙනුවට අලුතෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ පරිසම්පදේ කොටස් 12 පෙන්නලා ඊට පස්සේ සර්වචනාංශේ ඒ හැම එකක්ම අර නිදේශ වශයෙන් උදේශ වශයෙන් පෙන්වපු මාතෘකා ඊට පස්සේ එක එකක් ටිකක් විස්තර සහිතව පෙන්වලා දෙනවා මොකද්ද මෙතන ಜಾතිය කියලා කියන්නේ මොකද්ද මෙතන භාවය කියලා කියන්නේ මොකද්ද මෙතන උපාදාන කියන්නේ මොකද කියලා දෙවෙනි වලල්ල පෙන්වන එක අපි ගොඩක් ඒ මෙල්බන් සාකච්ඡාවේදී මෙල්බන් ධර්ම දේශනාවට සම්බන්ධ කරගත්තා. එතින් ඇවිල්ලා ඒ විස්තර සහිතව පෙන්වනකොට වේදනාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා කියලා අපි දන්න ද්වාදසාකාර පරිසම්පාදයේ තියෙන මේ සංදිස්ථාණයට අමතර අටුවාවක් අපේ සර්වඥාන්සේ. ඒක සාමාන්‍ය සම්ප්‍රදාන කුල පටිච්චසම්පදේ පෙන්වන්නේ නැති වේදනාව නිසා වේදනාපච්ච තණ්හා කියන එක අපි අහලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ වේදනාවක් හටගත්ත නිසා නැත්නම් මේ අස්පනා අපිට මේ දැන් අපි විඳින අපි වින්දනය කරන දෙයිනොයි තණ්හාව ඇති වෙන්නේ අතීත දෙයකින් උත් අනාගත දෙයකින් නෙවෙයි ඒ නිසා තණ්හාව කියන එක මෙතන මෙතන දැන් දැන් ඇති වෙන එකක් බව ඒ මේ පුරුකේ වේදනාව නිසා තණ්හාව කියන කතාවෙන් මෙතන ඉස්මතු කරලා පෙන්නනවා ඒ වගේම මේ තෘෂ්ණාව මේ තණ්හාව සාකල්යෙම සියලු අතිම දුරු කිරීමේ ක්‍රමයක් නොකළොත් කවදාකවත් ඒකාර උපාදාන ඇති කරලා භවයක් ඇති කරලා ජාතිය ඇති කරන එක නතර වෙන්නේ. ඒ නිසා අපි මේ භාවනා කරලා විශාල වශයෙන් කරන්නේ භාවනා කරලා නෙවෙයි අපිට කියන්න පුළුවන් මේ බෞද්ධ ප්‍රතිපදාව තියෙන්නේ දානය හරහා තෘෂ්ණාව නැති කරන්නයි. භාවනා කරලා සමත භාවනා හරහා මේ කාමච්ඡන්දේ වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය අරගෙන කාමච්ඡන්දේ තලාව බලයි. ඒක විසමරා ගන්නයි. ඊට පස්සේ විපස්සනාවෙන් ඒ කාමය ඇති වෙන්නේ ඉසල හිත කොහොමද? කාමයේ ඇති වුණාට පස්සේ හිත කොහොමද? ඒ කාමයේ ජීවත් වුණාට පස්සේ හිත කොහොමද කියලා ඒ අර දානේ මාර්ගින් දාන වස්තු දීලා යම් ප්‍රමාණයකට ඇති කරගත්ත ඒ තණ්හා දුරු කිරීමේ ක්‍රමය තවදුරටත් සමතේ හොඳට හිතට වද්දාගෙන ඊට පස්සේ කෙලින්ම තණ්හාවට මූණ දීලා ඒක හදාරලා විනිවිදලා ඒක හරහා දැකලා තමයි තණ්හාව දුරු කරන්නේ. ඉතින් ඒ සඳහා භවනා ක්‍රම නැත්නම් ශික්ෂණ ක්‍රම ශාසනික ක්‍රම තුනක් තියෙනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් ඒක තමයි සාමාන්‍ය විසුද්ධි මාර්ග වගේ පොත්වල දුරට විස්තර කරලා තියෙනවා මේ තණ්හාව කඩන ක්‍රමය. ඉතින් මෙතනදී ඒ පසුගිය දේශනොතික් මතක් කරගත්ත පුංචි කාරණාවක් මම කැමති මේ වෙලාවට ඉදිරිපත් කරන්න. ඒ තණ්හාව හරහා නැත්නම් තණ්හාව නැති කිරීමෙන් මේ සංසාර චක්‍රය කැඩීමේ වැඩ පිටරට කියනවා චේතු විමුක්තිය කියලා. ඒක සමතයානික සමත පූර්වංගම යෝගාවචරයේ වැඩ පිළිවෙල වෙනවා. නමුත් ඊට සාපේක්ෂව සාර්ථක සමාන්තරව තවත් ක්‍රමයක් සර්වචාන්සිය දේශනා කරනවා ප්‍රඥා විමුක්තිය කියලා. එතනදී යෝගාවචරය මේ තණ්හාව දුරු කරන්නේ අවිද්‍යාව නැති කිරීමෙන්. තමන් ළඟ තියෙන තණ්හාව පිළිබඳ නොදැනීම නැති කිරීමෙන් නැත්නම් අවිද්‍යාව පුරුක නැති කිරීමෙන් ප්‍රඥාවෙන් පුළුවන් චේතුමත් වෙනවා පඤ්ඤාවෙත් ඇති කරන්නේ. ඉතින් ඒ දෙකෙන්ම බලනකොට පේනවා සෘෂ්ණාව පිළිබඳව අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙලෙසයක් එක තියෙන්නේ කොහොඳ නැහැ ඒක දුරු කරන්න ඕනේ කියලා කිව්වට මේක නොදැන මේක විනිවිද නොදැක මේක හරහා නොබල කාදාකත් දුරු කරන්න බෑ. ඉතින් ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනවා පැමිණෙන පැමිණෙන අවස්ථාවේ මේ තණ්හාව දිහා මුණට මුණ දාලා බලලා මේ ඡාලගිය මුලගිය අංග ප්‍රත්‍යංගේ ව්‍යංජනාන ව්‍යංජන බලලා ඒ තණ්හාවේ ක්‍රියාකාරකම් බලන්න. ඉතින් ඒකෙච්චර ලේසි වැඩක් නෑ. මොකද හේතුව තණ්හාව ඒ තරම මායාකාරී. තණ්හාව ඒ තරම ෂටයි. ඒ වගේම වංචනිකයි. ඒ නිසා ගෑවෙනකොටම අපි එකට අහු වෙලා හතුරු වෙලා. ඉතින් ඒ නිසා ඒක දාණයෙන් දුරුවක් කරලා සමාධියෙන් දුරුවක් කරලා ප්‍රඥාවෙන් තමයි විපස්සනාවෙන් තමයි අපි අම් ප්‍රමාණයකට මුණට මුණ දාලා ඒක ඒකේ වපසරිය දැකගෙන හරහා බලලා විනයද බලලා කටයුතු කරන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ තණ්හාවට මූණ දීලා තණ්හාවේ විස්තර දැකලා තණ්හා දුරුවන් කිරීමේ ක්‍රමය අපේ අටුවායුගයේදී අපෙන් හැරිලා තියෙනවා. ඒ අටුවායුගයේදී ගොඩාක් කිස්මත් කරලා පෙන්වන්නේ තණ්හාව ඉඳ තිසර දුරුවන් කරන ක්‍රමයක්. මේ සමත පූර්වංග ක්‍රමයක්. නමුත් හොඳ මොලකාරයෙකුට හොඳ ප්‍රඥාව තියෙන කෙනෙකුට අර දෙකමුත් බැහි හදා ගන්න. දන් දීලා ආදී ක්‍රමයට ආසාව දුරුවන් කරලා යම් ප්‍රමාණයකට දසදාන වස්තු විශේෂයි. ඊගාට සමාධිය වුණොත් මේ තණ්හාවතාවකාලිකව කම්මච්ඡන්දය යටපත් කරලා නමුත් මේක සම්පූර්ණ නැති කිරීමට නම් තණ්හාවට මූණ දීලා විනිවිදින් තෝරණය කියන ඒ විෂයයේ සලකාරපැත්ත දැකගත්තොත් ඒ කෙනා තණ්හාවත් එක්ක කෙලින්ම වැඩට බහින්න පටන් ගන්නවා. තණ්හාවේ ක්‍රියාකාරකම් දිහා හොඳට බලනවා. ඒ බලල ඉවරලා තණ්හාව දැක දැක දැන දැන විනාශ කරලා තමයි Tamanට විශ්වාසයක් ඇති කරගන්නේ. ඒ සතුර ඉවරයි කියන. යටපත් කරලා හෝ తాවකාලිකව එහෙම නැත්නම් එනකොට ප්‍රායය පැලලා ගිහින් නෙවෙයි. විශේෂාර මේ විපස්සනා ක්‍රමේදී අමුතු සිල්ලකාර ගතියක් එහෙම නැත්නම් විප්ලවීය ගතියක් තියෙනවා තණ්හාවට මූල දෙන හැටි. ඉතින් අන්නේ විදිහට බලනකොට මේ තණ්හාව ගැන දතයුත් පැතිකඩ රාශියක් තියෙනවා. ඒක සාමාන්‍ය ගෝය ධම්මචක්කපවත්තන සූත්‍ර වගේ වෙන්නකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගත කතර තත්‍රාදි නන්දනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේ තණ්හාව බලමුළු තුනක් වශයෙන් ක්‍රියාත්මක ඒ ක්‍රියාත්මක වෙනකොට අපි සාමාන්‍ය ලෝකේ විවහාර භාෂාවෙන් තණ්හාව කියන්නේ ආස වීමහරහා නැත්නම් රාග වීමහරහා කැමැති වීමහරහා අපේ හිත ආතුර වෙන හැටි. ඒකට ඒ කියන ක්‍රමෙන් කාම තණ්හා භව තණ්හා විස්තර කරන්න පුළුවන්. නමුත් විභව තණ්හා කියන්නේ තනි ද්වේෂය. ඒකට මේ තණ්හා බලමුළු ඇතුලේ ද්වේෂය වැඩ කරනවා විභව තණ්හා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියනවා තමයි ජීවිනසා ගන්න එතන ප්‍රේම කරපු එකට මරන්න ඒ වගේ එන ඒක උච්ඡේද දිට්ඨියෙන් සමානලට රලව අලු වශයෙන් පරිවර්තන කරාට අර ආශා කරන දේම විනාශය කැමති වීමක් මේ තණ්හාව කියන බලමුළු ඇතුලේ තියෙනවා. ඉතින් අර මේ වේදනා පච්චා තණ්හා කියන තැන සර්වඥාන්සේ මේ නිදාන සූත්‍රයේදී ලස්සන වැඩ පිළිවෙලක් පෙන්ලා තියලා තියෙනවා. මේ ආශාවෙන් පටන් ගන්න වැඩේ දබරකින් කෙලවෙන්නේ නැහැ. එහෙම නැත්නම් වැඩිදෙනිය දබරටයි කිව්වා වගේ මේ තණ්හාවම තණ්හාවේ ප්‍රතිපක්ෂ ධර්ම වෙන ද්වේෂය ඇති කරනවා. ඉතින් ඒක දිහා බලනකොට හිතෙනවා මේ මේ අපි දන්න සම්ප්‍රදාන කෝට ක්‍රමයට වැඩිය හරියම විප්ලවීය ක්‍රමයක ඉදිරිපත් කරනවා. ඒ වගේම එක චිත්ත සංකාණයක මේ දැන් හොඳයි හොඳයි කියලා ප්‍රේම කරපු දේ හරහා ඒ හිතම ද්වේෂෙන් ආතුර කරන්න පුළුවන් ගතියක් මේ තණ්හාව ඉගෙන ගන්නකොට කෙනෙකුට ඉගෙන ගන්න වෙනවා. ටික එවැනි පෙරලියක් හරහා එක්කෙනෙකුගේ චිත්ත සංතානය කෙලෙසින් පමණක් නෙවෙයි ජන විඥාණයම විනාශ කරලා ජාතින් දෙකක් අතර යුද්ධයක් ඇති වෙන්න දේශ සීමාර්ගලයක් ඇති කරගන්න ඊට පස්සේ රට ජාති ආගම කැමැති නිසා අනිත් ජාති විනාශ කරන්න පුදුමාකාර දඬුමුකුරු ගැනීමක් සිද්ධ වෙනවා ගැහුවොත් කියලා කියන්නේ ඒක මේ මගේ රටට, මගේ ජාතියට, මගේ ආගමට තියෙන කැමැත්ත කියලා. මොකද සිද්ධ වෙන්නේ මොකද්ද? මගේ නොවන දේ විනාශ කරනවා. ජාතිය හෝ ආගම හෝ විනාශ කරලා අන්තිමට ඉතාවන්න බැරි අපිට රාශියක් රැස් කර ගන්නවා. ඒක නිසා අනේකා පාපක අකුසල ධම්මා සම්භවන්ති. නමුත් පටන් ගන්න සෙනෙහසින්. ප්‍රේමයෙන් පටන් අරගෙන අන්තිමට ඒ පැත්තට එනකොට අපි අද අවුරුද්දතර ප්‍රශ්නයක් වශයෙන් සාකච්ඡා කරා කරුණාව පිළිබඳ වැඩකට යනකොට අන්තිම බලන හොඳටම තරහක් ඇති වෙලා ඒ ඒ තමයි ප්‍රේම කරපු එකක් එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් හිතන්නේ මානසික අසහනයක්. ඒ තරම් ආශ කරන, ප්‍රිය කරන, තණ්හා කරන දේ හරහා ඒකටම ද්වේෂ කරලා ඒක විනාශ කරන ධර්මයට යන්න පුළුවන් මේ වංචනික භාවය දැනගත්තේ නැත්නම් අපිට හරි අමාරුයි සමාජ සිද්ධියක් අර්ථකථනයක් දෙන්න. ඒගොම අපි හරහා මේ සිද්ධ වෙන දේවල් අර්ථකථන දෙන්න ආසියාමාරු. ඒ නිසා මෙතනදී සර්වචනාංශේ බොහොම ලස්සනට පෙන්නනවා තණ්හා පටිච්ච පරිේෂණ. යම් කිසි කෙනෙකුට මුසන්සිතුණු තණ්හාවක් තියෙනවා නම් එයා හැම වෙලාවෙදීම සමල්ලක දැනට තියෙනකෝ නොලබපු යම් සැපයක් වෙනුවෙන් සොයා බලසොයා හොයන්න පටන් ගන්නවා පරිේෂණ කරන පටන් ගන්නවා. එචන් අරමුණු රස හොයා හොයා යනවා. ඒ අරමුණු රස හොය හොයා යනකොට ඒ මිනිස්යාට යම් විදියකට අවශ්‍ය කරන්නා වූ ඉෂ්ඨකාන්ත මනාප වූ අරමුණ ලැබුණොත් ඒ මිනිසා ඒ දෙයට ප්‍රේම කරනවා. ඒකට ලැබිච්ච අරමුණට මේ ලාභයක් පරිේශන නිසා ලාභයක් ලැබුණොත් ඒ ලාභය නිසා ඒ මිනිසා මේක දිහා ඉස්සලා විනිශ්චයකටපත් වෙනවා. මේකට මම මෙච්චර වීදා කරා මේ දේ කෙරුවා ඒ නිසා මේක මට අයිති. මේ ලැබිච්ච ලාභේ මන්ට අයිති එක මගේ කියාගෙන විනිශ්චයකටපත් කරන ඒ විනිශ්චය ඒකාන්තව සග්‍රහයි. කදාකත් හිතන්නේ මේ හේතුපට ධර්මයේ මේක ඇති උනායි කියලා. මේ මම කරපු දේ මට ලැබුණා කියන විදිහට ඒ විනිශ්චය කරන කතියට නෝ මේ විනිශ්චය නිසා ඒ තමන් උපයාගත්ත දෙයට තමන්ට අයිති වාසිකමක් තියෙනවා මට මේක මගේ කියලා. ඒක චන්දරාගයක් ඇති කරන්නේ නිසා ඒක මේ සාධාරණීකරණය කරනවා මේ මම මහත්සලා උපයාගත්ත දේ චන්දරාගයක් ඇති කරනවා විනිශ්චයෙන් කරන්නේ ඒක තමයි තමන්ම සාධාරණීකරණය කියනවා ලොක්කුට්ටිය කඩා ගන්න. ඒ ලොක්කුට්ටිය කඩා ගන්න කරන මේ චන්දරාගය නිසා ඒ පුද්ගලයා ඒ කඩාගත්ත කුට්ටිය ඇතුළට ලිංගගෙන මම කියාගෙන මාම කියාගෙන මගේ ආත්මය කියාගෙන ඒකට ගෙවැදීමක් සිද්ධ වෙනවා. ඒ උපයාගත්ත දේ. ඒ නිසා ඒ උපයාගත්ත දේ දැඩිකොට බදා ගැනීමක් හරියට කන්නවන් සම්පාදනය තියෙනවා වගේ තමන්ගේ සාර්ථකත්වය හරහා ලැබිච්ච ඒ භාභෝග සම්පatti ඥාති දේවල් වගේ දේවල් වලට දැඩිකොට පරිග්‍රහ කරන්න පටන් අර ගන්නවා අපි ගන්නවා අරක් ගන්නවා කියන්නේ මොකද මේ බහිර වේරක් ගන්නවා වගේ තමන්ගේ වස්තුවට සමන් අරක් ගන්න පටන් අර ගන්නවා අර විශාල තාර්කික ක්‍රමයක් හරහා ගිහිල්ලා අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා මේ අරගත්ත වස්තුව අරසා කිරීම සමග. එතකොට මේ ආරක්ෂාව කියතෙන්ට ආපු ගමන්ම ඒ පුද්ගලයාට ආරක්ෂාදි කරන ඒ ආරක්ෂාව පිළිබඳ අධිකරණ ශක්තිය තමන් අතර ගන්න ඔලොමල වීමේ කෙලවර තමයි සර්වචාන්සිය පෙන්වන්නේ දණ්ඩා දාන දඬු මුගුරු ගන්න සිද්ධ වෙනවා සත්තා දාන ආයුධ අතර ගන්න වෙනවා කලා විග්‍රහ විවාද කලහ කරන්න සිද්ධ වෙනවා මිනිසුත් එක්ක විග්‍රහ වශයෙන් පරිගණක වර්ජන ව්‍යාපාර තර්ජන ව්‍යාපාර කරන්න වෙනවා විවාද වාද වලට පෙළඹෙනවා ඊට පස්සේ තුන්තුන් තෝතෝ වරපල කියලා හදබල වචන පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා ප්‍රේසුඤ්ඤම් මොසාවාදා ඒ සඳහා නොකියන බොරුවක් නැහැ නොකරන හිස් වචන ප්‍රමාණයක් නැහැ ඒ නිසා හිතා ගන්න බැරි තරම් යහපත අකුසල ධර්ම රාශියකට මිනහා බැඳෙනවා. එතකොට අර ප්‍රේමයෙන් පටන් ගන්නදී කලහයකින් වෙලා තියෙනවා. ඒක නිසා ලෝකයේ ඇති වෙන කලහ විවාද වලට හේතු අහන කතන්දරයක් තියෙනවා. සුත්‍රනිපාතේ කලහ විවාද සූත්‍රයේ කුතුපහුතා කලහ විවාදා කියලා සර්වචන්සේ සඳහන් කරන්නේ පියාපහුතා කලහ විවාද. මේ ලෝකයේ ඇති වෙන සෑම කලහක්ම විවාදයකටම හේතුව ප්‍රේමය. ආසක්තිය තිබෙන නිසා තමයි. ඒ නිසා කවදා හෝ ඒ මම මාගේ කියා ගන්න තණ්හා කරන ගැති නිසා ඇති වෙන මේ ආශාවෙන් ඒකට ඇති වෙන ද්වේෂයෙන් ඔය දෙකෙන් ආධිනව දක්වන්න පුළුවන් නම් ඒක නට තේරෙනවා මේ ලෝකේ බාහිරේ යුද්ධ තිබුණාට බාහිරේ දේශසි මාර්ගල තිබුණාට ඔක්කොම තියෙන්නේ මගේ හිතේ තියෙන එක එක කෙලෙසක. මේ තෘෂ්ණාව කියන ඇලෙන ප්‍රිය කරන කෙලෙසේ මතින් තමයි ඔය බාහිර යුද්ධය හටගෙන තියෙන්නේ. ඒ බාහිර යුද්ධය හට ගන්න ඉස්සෙල්ලා Taman ඇතුලේ මේ පෙරලිය පටන් ගන්නවා. ඒ පෙරලිය තමයි අසහනයක් විදියට මානසික ආතතියක් විදියට එන්නේ. ඒකම තමයි ප්‍රමාණයක් ඉස්සරහට ගිය ගමන් කායික රෝගයක් මානසික රෝගයක් විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඉදිරිපත් වුණාට පස්සේ කවදාකවත් හිතන්නේ ඒ කෙනා මෙවැනි කායික රෝගයකට මානසික රෝගයකට හේතුව මේ ආසාවක් නැත්නම් ඇතුළත තියෙන මේ ආරවුලට හේතුව ආසාවක් කියලා මොනදාකත් හිතන්නේ එහෙම කිව්වත් ලැජ්ජාවටපත් වෙනවා. ඒ ඒකල හිතනවා මේ යුද්ධ නැතිකරන්න අපි ජාත්‍යන්තර සාකච්ඡා පවත් ගන්න ඕනේ. නැත්නම් බලවත් ආයුධ හදා ගන්න ඕනේ. නැත්නම් සාම හමුදා වෙන්න ගන්න ඕනේ කියලා අර තමන්ගේ තණ්හාව මොනම විදිහකට මතු කරන්නේ නැතුව ඒ බාහිරේ নানা ආකාර ක්‍රම පොයන සංවිධාන ලෝක සාම සංවිධාන නැත්නම් ජාත්‍යන්තර අරක මේක කියලා පුදුමාකාර මේවා නිකන් ජාතික විහිළු නෙවෙයි ජාත්‍යන්තර විහිළු කියන්නේ අපේ යුගයේ එක හොඳටම ප්‍රසිද්ධයි කරන්න තියෙන පාහරකම් තේරම කරලා ලොකෝ මේෂයක් වටේ සුද්ධ වර්ගයක් එකතු වෙලා ටයි දාගෙන කෝට් දාගෙන ජාල සාකච්ඡා කරනවා මේ සාමෙට එච්චක්කත් කැමති නෑ නැවත නැවත සලකා බලන්න මේ සියල්ලම හටගන්නේ තණ්හාවෙන් කියලා ඒගොල්ලන්ට වෙන්නේ මේ සාමයට හේතුව බාහිරේ. ඒ ਸਰවඥාන්සේ මේ ටික සාමාන්‍ය පටිච්චසමුපාදේ පෙන්වන ටික ඒ මහා නිදාන සූත්‍රයේදී බොහෝම ලස්සනට ඒවර කීපයක් කරා පෙන්නනවා. මේ මිනිස්යාගේ මේ ස්තන්ධාව නිසා මේ මිනිස්යා කොච්චරක් කෙලෙසිලා ඇත්තටම කියනවා නම් ඒ මිනිස්යාට ඕන දෙයක් නෙවෙයි මේ කලාව විවාද. මේ තණ්හා විසින් කරන මානසික මේ පෙරලිය ඒවට කියන්නේ විපල්ලාස කියලා විපල්ලාස වුණාට පස්සේ පුසයක අපි දන්නවා මේ අඟුලිමාල කියන්නේ ඒ කුමාරගේ නම අහිංසක මුළු බැච් එකට හිටපු හොඳම බැච් චොක්කර උපන්සය නමුත් ඒ තියෙන මේ ගුරුවරයා එයත් එක්ක සම්බන්ධ වෙලා මේ ඇති කරගන්න ප්‍රසාදේ පිළිබඳව මසුරුකමක් තරහවක් ඇති කරගත්ත මිනිස්සු කියන කතාවක් නිසා ප්‍රධාන වෙලේ මදාවිත් වඩපත් වෙනවා. අන්තිමන කොහොමද බුදුහාමුදුර මරන්නත් යනවා අම්මා මරන්නත් යනවා. අර අහිංසක කෙනෙක් මේ පරිසරයට වැටුණාට පස්සේ සිද්ධ වෙන දේ. ඒ අහිංසකව ඉන්න කාලෙත් මේ මනුස්සයා තුල අඟුලිමාල් ඉඳලා තියෙනවා. අඟුලිමාල් වුණාට පස්සෙත් මිනිහා තුල අහිංසක කෙනෙකුත් තියෙනවා. බුදුජානහන්සේට විතරයි මේ දෙක දකින්න පුළුවන්. අම්මටවත් බෑ. කුසල රජුරණ කොහොමඩක්වත් බෑ. කුසල රජුරණ බුදුහාමුදුරගේ ඉන්නවා දකින්න උනත් සහලවන්න පටන් අරගත්තලු මේ මඟුලි වාර කියලා. අපි අපි හිතානේ ඉන්නේ මේ රාගයේ තියෙන තැන් වල ද්වේෂයේ ඉන්න බෑ, ද්වේෂයේ තැන් වල රාගයේ තියෙන්න බෑ කියලා. ඇත්ත තමයි ඒක සාමාන්‍යන වෙන්නේ නෑ. නමුත් රාගයේ තියෙන තැන ද්වේෂයේ විපල්ලාශයක් තියෙනවා. ද්වේෂයේ තියෙන තැන රාගයේ විපල්ලාශයක් තියෙනවා. මේ දෙන්න ඒ රයිගමේ ගම්බලයි වගේ තමයි. රයිගමේ ගම්බලයි කරන්නේ දවල් 30 රණ්ඩු කරනවා. දෙන්න එක ළඟ ඉන්න බෑ හැප්පිච්ච වචනයක් කතා කරපුවාම ඒකට තරහ යනවා. ඒක රැයට දෙන්න ඇතුළේ හොරකම් කරනවා. ඉතින් මොන තාලයකවත් මිනිස්සු හිතන්නේ යකෝ මේ දෙන්න ඇතුළේ හොරකමක් කරයි. ඒක මොකද දවල් 30ෙම රණ්ඩු. ආන්නේ වගේ තමයි අපේ මේ මේ හිත රාගයට සහ ද්වේෂය දෙක අතර මැද පෙලෙන්නේ. ඒ පෙළෙන වෙලාවේදී ඒ දේ අවබෝධ කරගන්න ඒ හිත අයිතිකාරයටවත් බෑ. ඒක අවබෝධ කරගන්න නම් අපි ආත්මවාදයෙන් අයින් වෙන්න ඕනේ. මේක බාහිර හේතුවක් නෙවෙයි. මේක හේතුව ඇතුළ තමයි කියන්නේ. මේ ඇතුළත හේතුව නිසා සමාජගත දුක් ඇති කරනවා, సంతానගත දුක් ඇති කරනවා. ඒ සඳහා මේ පුද්ගලයා සමාදේශම අන්නර විප්ලවීය දැක්ම බලන්න පටන් අරගත්තොත් විතරක් ආයාසයෙන් කුංචි කුංචි පැයක් එක නෙමෙයි. අවස්ථා කීපයකට පස්සේ බුදුජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදයක් කියලා දේශනා කරන මේ සුවිශේෂී ධර්මය හරහා තේරුම් ගන්න පටන් අර ගන්නවා. මේක තමන්ම තමන් දිහා ඒ විදර්ශනානුකූලව සත්‍ය දක්නා ස්වරූපයෙන් ඇත්ත ඇත්තටි දක්නා ස්වරූපයෙන් බැලුවේ නැත්නම් අපේ හිත තර්ක හිත එහෙම නැත්නම් මේ අන්වේ ඥාන මේකට හේතුව බාහිරේමයි හොයන. විශාල වශයෙන් කිව්වොත් අද තියෙන බුද්ධ ආගම 100%ක්ම බාහිරේ හොය. ඒ නිසා බුද්ධ ආගම අද මූලධර්මවාදී වෙලා තියෙනවා. අනිකුත් ආගම් නැති කරන්න කතා කරනවා. නානා ප්‍රකාර විදිහට අල්ලගෙන තියෙන්නේ මේ වගේ ප්‍රශ්නවලදී මේ බුද්ධ ඥානස පෙන්වන බුද්ධ ධර්මයේ දැක්ම පැත්තක තියලා ආගමක් බවට පත් කරගෙන ඒ ආගම රකීම සඳහා ඔය දඬුමුගුරු ගන්න ආයුධ ගන්න කලහ විවාද කරන්ද තෝතෝ වරපල කියලා කතා කරන්ද අනන්තවත් පිළිබිලා තියෙනවා. ඒක හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මේ බුද්ධ ධර්ම විතරක් වෙච්ච එකක් නෙවෙයි. අනිකොත් හැම ආගමකම ඉතිහාසය බලනකොට ඒක අන්තිමට කට්ටියක් ඒක උරුම වාසිකමට අරගෙන ඒක රකින්න මේ ආගම නොතිබුණා නම් හොඳයි කියන මට්ටමට යනකම් ආගමේ නාමයෙන් කැතවර කරනවා. ඉතින් සා යෝගාවචරිකුට විතරක් ඒ සමාජගත පවතිනා වූ මේ දුකත් තමන්ගේ සංඛාරගත පවතින ආ දුකත් හේතුව මේ තෘෂ්ණාව බවත් ඒ තෘෂ්ණාව කරගෙන කරගෙන යනකොට වෙලාවක ද්වේෂයේ වශයෙන් උත් පෙනී හිටින බවත් මේ තෘෂ්ණාව දුරුවන් කරලා ඒකට අප්‍රිය කරලා කවදාකවත් ගොඩෙන්න බැරි බවත් තෘෂ්ණාව හරහා තෘෂ්ණාව විනිවිදලා දැක්කේ නැත්නම් අවිද්‍යාවෙන් දැක්කේ නැත්නම් කවදාකවත් තෘෂ්ණාවේ තියෙන මේ ෂට මායාවී ගතියයි කරලා ඒ නිසා භාවනා කරන යෝගාවචරයට ඒ මේවත් කරගෙන යනකොට දැක ගන්න අමාරුයි දැනගන්න අමාරුයි මේ සත්‍ය නැවති චෛසිකයේ මෙච්චර ගැඹුරු සංකර දෙයක් අපිට පෙන්නලා දෙයිද කියලා. අපි මේ කරගෙන යන විදිහට මේ හුස්ම දිහා බලන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන ඉන්නකොට ওই වගේ දෙයක් අපිට අල්ලන්න පුළුවන් වෙයිද කියලා හිතන්නවත් බෑ. නමුත් අන්තිමට දිගහැරිලා දිගහැරලා දිගහැරලා යනකොට පේන්න පටන් අර ගන්නවා මේ මේ ලයිස්තුවේ පෙන්නන ඒ තණ්හා පරිේෂණ ලාභ විනිශ්චය චන්ද රාග අජෝසන පරිග්‍රහ මච්චරිය ආරක්ෂාව කියන මේ කෙලෙස් කන්තියම පෙන්වන තියන වැටම මේ සති චෛතසිකයෙන් ලත්තනදිම අවබෝධ කරගන්න පුළුවන් ගති ලක්ෂණු සතිය තියෙනවා උදාහරණයක් වශයෙන් කියනවා අපි මේ සති චෛතසිකය ගත්තොත් ඒ සති චෛතසිකය පසු කාලීන ආචාර්යවරු පෙන්වුවේ අනිත්‍යයිසිකයන්ගේ වෙන් කරලා රූප ධර්ම වලින් වෙන් කරලා ඒකේ ලක්ෂණ මෙහෙමයි රස මෙහෙමයි අචිපත්තහන මෙහෙමයි පදත්තහන මෙහෙමයි කියලා චෛතසිකයක් හඳුනාගන්න උපක්‍රම ඇතිකර හතරක් අපේ අටුවාව පසු කාලීන අඳුරගෙන තියෙනවා ඒ නිසා සති චෛතසිකයේ ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ මුච විඩපා වෙලා ඉස්සලා යන එක නෙමෙයි ගත්ත දැන කිඳා බයින ගතිය අපිලාපන ලක්ෂණ කියන කොලාපනින්නේ නැහැ. ඇතුළට කිඳා බහින ගතිය තමයි. ඒක නිසා අපි යම් වෙලාවක ආනපාන සතිය නැත්නම් ඉන්දීම හැකිලිම නැත්නම් වම දකුණු වශයෙන් කරනකොට ඒ අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා ඉඳලා ඒ අරමුණේ අලගිය මුලගිය විස්තර ස්වභාව ලක්ෂණ මුලමදාග හොයාගෙන ඇතුළට යනවනම් අපි දන්න සතිය වැඩ. අපි දන්නවා ඒ වෙනුවට රූපතිගේ සද්දතිගේ වේදනාතිගේ නන්නත්තර වෙනවනම් සත්‍ය පිටලා නැහැ සත්‍ය නිකන් වතුරට දාපු පොරොප්ප කැල්ලක් වගේ ඔහේ පාවි පාවි කියන. කිඳා බහිනවනම් ඒ තමන් ගත්ත අරමුණේ ඒ කවදාකවත් දැක්ක විස්තර විභාග ස්වභාවික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ සබාවනා කරගෙන කරගෙන යනකොට යම් කිසි කෙනෙක්ගේ සතිපට්ඨානෙ පිහිටියාද කියලා දැනගන්නේ අරමුණේ වෙනද නොදැක්ක සවිස්තර ඒවට කියන ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ පොදුවේ නමුත් ඒවට අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා පච්චස්ත ලක්ෂණ කියලා කියනවා ආවේනික ලක්ෂණ කියලා කියනවා හරියට ආස්වාස ප්‍රස්වාස වේන් කළ කැඳී කල බේරෝ වගේ කියන්නේ ඒවනම් අපි දන්නවා අරමුණ බැස්සයි ඒ වගේම තමයි සතිය ක්‍රියාත්මක වෙනකොට ඒ සතියේ කරදෙන කෘත්‍ය තමයි විෂයාභිමුඛ භාවපච්චපට්ඨන තමන්ට හදාරන්න ඕනේ අරමුණු කරන්න ඕනේ නිමිති කරන්න ඕනේ අරමුණට මූණට මුණ දාන්න පුළුවන් අනික අරමුණු ඈත් නැත් කරලා. එතකොට මේ යෝගාචර සතිය පිහිටපු ඕනම වෙලාවක කියන්න පුළුවන්කම තියෙනවා මගේ හිත මේ අරමුණු රාශියක හරියට මෙන්න මේ අරමුණේ තියෙන. එහෙම නැත්නම් කියන්න පුළුවන් ආස්වාසය ඇති වෙනකොට ආස්වාසය ඇති වෙනවා. ඒ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. ඒකමයි ඒක සත්‍යයක් අහන්නක නෙවෙයි. ඒක වේදනාවක් නෙවෙයි. ඒක හිතවිල්ලක් නෙවෙයි ආශාසය. හරියට නිකන් මේ මනාතඬුවක් දාලා යමක් අවුල ගන්නවා වගේ ඒ කටුකුරුදි ස්වාමීන් වහන්සේ ඒක ගැන නිදර්ශනයක් වශයෙන් කියනවා. ශබ්දන්ත කුලයේ ඇතෙක් හැපෙන්නේ නැහැ, තාරිචර හැපෙන්නේ ඉදි කට්ටක් ගන්න කොණ්ඩේ දික් කරනවා. ගොඩාක් ඉදිරි කන්දක් මැද තියෙන ඉදි කට්ටක් අහුලනවා වගේ ශබ්දන්ත කුලයේ ඇතෙක් අර මෙච්චර නන්නතර වෙච්ච හිත මගේ දැන් හිත තියෙන ආශ්වාසයේ ලහරයටම කියන්නේ. ඊට පස්සේ ඒක ප්‍රශ්වාසයට මාරු වෙනකොට කලබල වෙන්නේ නැහැ. ආන්දම ආශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසය තියෙන්නේ. ඒක තවදුරටත් අපි සතිය වඩ아가ගෙන යනකොට දෙන උපදේශ පන්තියේ හරිය ඇල්ලුවා නම් මම මේ ඉන්නේ ආශ්වාසයේ මුල. නැදක් නෙවෙයි අගක් නෙවෙයි කියලා කියන්නේ. ඊට පස්සේ ඒක එමීට ගවක් කරලා මැදට යන මම මේ ඉන්නේ සතිය ප්‍රශ්වාසයේ මැද. මුලක් නෙවෙයි අගක් නෙවෙයි. ඊට පස්සේ මම ඉන්නේ අග. මුලක් නෙවෙයි මැදක්. කියලා ඒක ප්‍රසවාසත්. ශබ්දකුත් වේදනාවකුත් නෙවෙයි. හිතවිල්ලකුත් නෙවෙයි කියලා හරියට ඒ විෂයට මුණ දෙන්න පුළුවන් ගතිය අභිමුඛ කරන ගතිය යෝගාචරණ තේරෙන පටන් අර ගන්නවා මෙච්චර නන්නත්තර ඇවිදපු හිත පිස්සු හැදිච්චි රිලෙවෙක් වගේ පැනපැන හිටපු හිත හරියට ඒ චිත්තක්ෂණය මුණ දෙන්නේ අසවලාට කියලා කියන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් මේ ගතිය කොච්චර බලවත්ද කියලා මේ ගතිය කොච්චර හිතකට ශක්තිමත්ද කියලා කියනනම් ඒක පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙනවා හිතට. ඒ නිසා මේ කියන විදිහට කාමාශාව හරහා එන ආරක්ෂාවක් නෙවෙයි සතියදී එන්නේ සතියදී එන්නේ Tamanට ඉදිරියට ඉදිරියපත් වෙච්ච එකට කෙලින්ම මූල දැමීමෙන් ඇති වෙන ආරක්ෂාව. ඉතින් ඒක පිළිබඳවත් ලස්සන නිදර්ශනයක් මම කලිමුත් කියලා ඇති. අලියකෝ සිංහකෝ සම්ඩු කරනකොට සාමාන්‍ය ළමා කතා පොත් තුලත් හරියටම කියන්න දන්නේ කලේ රජසිංහයාද අලියද කියලා. නමුත් ඒ නිරීක්ෂණය කරපු මේ ඉන්දියාවට ගිහලා නිරීක්ෂණ කරපු ඒ සුදු මහත්තයෙක් අලියපු සටහන කියලා තියනවලු අලියට බුදුන් කාරකම් තියෙන්නේ හොඳේ විතරයි. අනෙක් හඳ හරි බරපතලයි. ඒ නිසා අලියා යම් තාක් සිංහයාට බුණ දාලා ඉන්න තාක්කල් අලිය බේරිලා. සිංහයා බලන්න පිටිපස්සෙන් ඇවිල්ලා කොඳුරට පයින්. කොඳුර පැනපු ගමන් කුඹතලේ පලනවා. සිංහයා බලන්නේ එහාට මෙහාට පැනලා බලන අලියගේ පිටිපස්සට යනවා. අලියා කරන්නේ මොන දාන. අලිය යම් තා සිංහයාට මොන දාගෙන ඉන්න තාක්කල් ප්‍රියගේ අරසාව තියෙනවා. ඒ වගේ තමයි කෙලෙසකට වේවා, හිනකට වේවා අපි හිත හරියටම මොන දාගෙන ඉන්නවා. අරමුණට මොන දාගෙන ඉන්නවනේ අරමුණ මොනම දෙයක්වත් අරමුණට කරගන්න බැරි වෙනවා. ඒක හරියට නිකන් මේ පීරිවට්ටලක් තමයි. ඒ නිසා සතියේ පච්චපට්ඨානය සතිය තමයි වැටෙන ආකාරය තමයි අරමුණු බොහෝම ශීඝ්‍රයෙන් ලක්ෂ කෝටි ගණනකින් තමන් කරා පැමිණීමේ තියේදී මෙන්න මේකත් එක්කයි මම හිත දැන් තියෙන්නේ කියලා හරියටම වෙන් කර ගන්න පුළුවන් වෙනකොටම හිතට පුදුමාකාර අරසාවක් එනවා. ඒ අරසාව වැටහෙන්න එක චිත්තක්ෂණයක් එක අරමුණට මුණ දාලා බෑ. ඒ අරමුණේ චිත්තක්ෂණ 3-4ක් යන්නේ. ඒ ගැම්ම තුල තමයි තමන්න තේරෙන්න පටන් අරගන්නේ අරමුණු රාශි රාශි වශයෙන් මතුණාට මේ සත්‍ය යොසුරු කරගත්තට පස්සේ සත්‍ය කාර්යක්ෂම කරගත්තට පස්සේ අරමුණ නටන නටන තාලෙට මේ සත්‍ය යොමු කරගන්න පුළුවන් ඒ යොමු කරගත්තට පස්සේ අරමුණට විශාලම දෙයක් තමයි මූණ දුන්නොත් අරමුණේ කෙලෙසු රූපේ නැති වෙනවා ඒක මේ කෙලෙස් වල පිළිබඳව දත යුතු ප්‍රධානම දෙයක් තමයි කෙලෙසකට මුහුණ දුන්නොත් ඒ කෙලෙසේ බල බෙදෙනවා හැංගුවොත් වැරෙනවා කෙලෙසේ හංගන්න ගත්තොත් වැරෙයි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපේ ඔය කුසී මුල් එකතු වෙන කුණු ටික වේවා එහෙනම් මේ gizaරක එකතු වෙන කුණු ටික වේවා මුල්ලකට දාලා වහලා තිබ්බොත් ඒක විස බීජ වෙලා කුස් බැඳිලා විස වායු ඇති කරනවා අවුවට දාපු ගමන් කොම්පෝස්ට් වෙනවා ඒ විස කුණු සේරකම කියන විස නැතිලා ඒක හොඳම සෞඛ්‍ය සම්පන්න මේ කාබනික පොහොරක් වඩපත් වෙනවා සූර්යාලෝකයට ප්‍රකාශ කරපු බව. ආන් මේ වගේ තමයි ඕනම කෙලෙස. මේ තණ්හා වේවා වෙන මොකක් හරි වේවා තමයි හරියටම ඒක මතුවෙලා මොන දෙන්න පුළුවන් නම් ඒ හරහා තමන්ට ලැබෙන මේ දැනුම විස්තර කරන්නේ ඒ බුරුම මහසි ක්‍රමයෙන් ඉස්සලා තුන ක්‍රමේදී වේදනා පත්‍ය තණ්හා තමයි දන්නේ විනියට. නමුත් මේ සංසිද්ධියදී හොඳට වේදනාවක් එනකොට මුණ දිර බලනකොට වේදනා පත්‍ය පඤ්ඤා වෙනවා. මේ සිද්ධිය පේන්න පටන් ගන්නවා. මේකට මත් වෙලා පුරුද්දට මුණ දුන්නොත් තෘෂ්ණාවට යනවා. වෙන සංසිද්ධිය හොඳට බලන්න හිටියොත් වේදනාව පාස තණ්හාව එන්න පුළුවන්. මේ තණ්හාව එන ඇටි එක පිළිබඳ බයක් නැතුව කැටක් නැතුව හිරිකිතයක් නැතුව බලන්න හිටියොත් සතියේදී සුමා රසාවක් එන්න පටන් ගන්නවා. තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ කෙලෙස් අපිට hina වෙන්නේ වසන් ගන්න කියන. කෙලෙසට මුණ දෙන්න පුළුවන් වුණොත් මොනම විදිහකට ඒ කෙලෙස්ට අපිව වංචා කරන්න බෑ. ඒ නිසා එතන ඒ ඇති කරන සතියෙන් ඇති කරන අරසාව කෙලෙස් සම්බන්ධව යෝගාවචරයට තේරෙන්න ඒ සතිය වඩමින් බොහෝ කාලයක් යනවා. ආරම්භයේදී එහෙම එකක් තේරෙන්නේ ආරම්භයේ තියෙන තමන්ගේ හිත බොහොම දුර්වලයි. එන කෙලෙස් බරපතලයි. ඒ නිසා සතිය නිතරම වැටෙනවා. සතිය නිතරම පරාද වෙනවා. ඒ නිසා කවදාකවත් බැරි වෙයි මට මේ බරපතල කෙලෙසයක් වෙන රාගය වගේ අල්ලන්නේ කියලා. මුත් භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ සඳහා සත්‍යත් අභ්‍යාසය අවශ්‍යයි. නිචපත අභ්‍යාස කරනකොට තමන තේරෙන පටන් අර ගන්නවා මේ තණ්හාව කියන එක gediya පිටින් එන්නේ නැහැ. ඒක හිතට මෝද වෙන්නේ ටික ටික. මොහොත වෙන ගානේ සතිය පවත්වන්න පුළුවන් නම් ඒ තණ්හාවට ඕනාට වැඩිය මෝරන්න ඉස්සලා නියපොත්තෙන් කඩන වෙලාවේ කඩා ගන්න පුළුවන් ඒ සඳහා වේදනාවක් හෝ තණ්හාවක් හෝ එනකොටම සූදානම් ශරීරේ ලෑස්ති වෙලා ගිය සතියක් තියෙනවා. තණ්හාව එනකොට සූදානම් වෙච්ච සතිය නැත්තම් තණ්හාව එනකොට ඒකට ලෑස්තිලා ගිහලා නැත්තම් තණ්හාව ජය ගන්නවා. නිසා යෝගාවචරයක් කරන්නේ ඒ එන බව දැනගෙන අරමුණු ඒක එන්නකොටම බලනවා ඒ නිසා ඒකට හුරුවක් වශයෙන් ඒකට පුරුදු කිරීමක් වශයෙන් කියන මේ ආස්වාසය එන්නත් ඉස්සර වෙලා සතිය තියලා ආස්වාසය එන හැටි බලන්නේ ඒක මම කියන ආධුනිකව කරන්න බෑ ඉස්සලාදි කරන්නේ ආපු ආස්වාසය බලන එක ආපු ප්‍රස්වාසය බලන එක නාස්පුඩු පුරවාගෙන ආස්වාසය යනකොට ප්‍රස්වාසය යනකොට බලනවා නමුත් ඒකෙදී අපි සතිය කාර්යක්ෂම කරන්න සතිය දියුණු තියුණු කරන්න හදන්නේ ආස්වාසය එනකොටම එන්නත් ඉස්සරලා පුළුවන් නම් සතිය පිහිටුල කොහොමද නැති තැනක ඉඳලා ආස්වාසය පටන් ගන්නවා කොහොමද ඒක නාස්ති පුරවාගෙන යන වට්ටමන කියලා කොහොමද ඒක නැති වෙලා ආය ප්‍රසවාසයට ඉඩ දෙන්නේ ප්‍රසවාසය කොහොමද පටන් ගන්නවා ඒක පුරවාගෙන නාස්පුඩු පුරවාගෙන කියලා කොහොමද ඉවර වෙන්නේ කියලා ඒ ආස්වාස ප්‍රසවාස කියනවා මේ මධ්‍යස්ථ අරමුණක උදාසීන අරමුණක එන්නත් ඉස්සලා පිටවගත්ත සතියකට ආශස්වසති යට කරන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචර ඉස්සරහට යනකොට මේ රූප ධර්ම විතරක් නෙවෙයි නාම ධර්ම පවා මතු වෙනකොට ආශාව එපා වීම තණ්හාව ද්වේෂය එනකොට ඒ ඇති වෙන හැටි දැක ගැනීමෙන් අය එනකොට ඒ යෝගාවචර තියෙන මේ ලාභත යාන්තමට වෙටි වෙටි පටන් ගන්න සතිය එක දිගට වඩාගෙන ගියොත් ඒ ඇබ්බැහි වෙලා එන කෙලෙස් ඕනම දෙයක් එනකොට ඒක එන හැටි යන හැටි දැක් ගන්න පුළුවන් වුණොත් හම්බෙන්නේ ආරස්සාව අර වගේ යෝගාවචරයට කෙලස් කන්දක් කරහා එන ආරස්සාව නෙවෙයි ආයුධකින් එන ආරස්සාව නෙවෙයි දණ්ඩකි මුගුරුකින් එන ආරස්සාව නෙවෙයි වාද කළ රණ්ඩු කළ ගන්න ආරස්සාවක් නෙවෙයි කෙලස් ඇති කරන ආරස්සාවක් නෙවෙයි සතියෙන් ලැබෙන ආරස්සාව සරුවත් සංසේ සඳහන් කරන්නේ ඒක මේ නිතරංග ජයක් කියලා කෙලෙස් එක තමයි රහණ්ඩු කරන්නේ. නමුත් කෙලෙස් එන්නත් ඉස්සලා අල්ලනකොට ඒ ජයග්‍රහණ නිසා පරදින කෙනෙක් නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධ මානවත් ලක් වෙන දෙයක් නැහැ කෙලෙස් විමදා ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයා සතිය පිහිටවන මුල් කාලෙම තේරුම් ගන්න ඕනේ. මේ සතියෙන් ලැබෙන ආරක්ෂාව පච්චපත්තාන වශයෙන් පේන ආරක්ෂාව තේරුම් ගන්න ටික කාලයක් යනවා. තේරුම් ගත්තට පස්සේ ඒ ආරස්සාව රූප ධර්ම වලටත් ලැබෙනවා නාම ධර්ම වලටත් ලැබෙනවා කුසල ධර්ම වලටත් ලැබෙනවා අකුසල ධර්ම වලටත් ලැබෙනවා මධ්‍යස්ථ ධර්ම වලටත් ලැබෙනවා ඒක නිසා ඒක තහවුරු කරගත්තට පස්සේ Tamanට ඕන විදිහට පාවිච්චි කරනවා ඒ නිසා මුලදී අපි ශ්‍රද්ධාවෙන් යුක්තව ලොකු ඇදහිල්ලකින් යුක්තව මේ සතිය පුරුදු කරගෙන යන්නේ පුරුදු කරන යන කාලේ නම් හරියට කම්මැලි හරියට නීරස හිතනවා ඉපා වෙනකත් පහළ වෙනවා ඒක තමයි කෙලස් කියන්නේ සිතී වඩාගෙන යනකොට විපස්සනා විශේෂයෙන් පේන තියෙන දෙයක් තමයි භාවනා කරගෙන යනකොට අරමුණ ඉදිරිපත් සත්‍ය අරමුණත් එක්ක නිතර මොහොනට මොන දාලා ඉන්නකොට කම්මැලිකම එන්න පටන් ගන්නවා. නීරසකම එන්න පටන් ගන්නවා. බයක් පහළ වෙනවා. අසරණකමක් පහළ වෙනවා. ඒ රහෙන් තල්ලු වුණා වගේ තමන්ගේ අනන්‍යතාවය නැති වුණා වගේ මොකද්දෝ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අත්හැරලා ගියොත් එතරම් යෝගාවචරය මාර්ග බල වේගවලට කෙලෙස් වලට යට වෙන හොඳටම ඒ සත්‍ය දැනගෙන ඉදිරියට ගියොත් ඒ යෝගාවචර හම් වෙන ඒ ආරසාව මම කිව්වා වගේ මේ විතරක ජයකින් හම් වෙන ආරසාවක් ඒ ආරසාව විතරයි සර්වචනසේ අදහන. ඉන් අපිට රාජ්‍ය බලයෙන් ලැබෙන ආරසාව, මුදලින් ලැබෙන ආරසාව, තරුණකම නිසා ලැබෙන ආරසාව, සෞඛ්‍ය නිසා ලැබෙන ආරසාව මේ සේරම ජරා ව්‍යාධි මරණ තුන් දෙයටයි. මේ සතියෙන් හම්බ කරලා දෙන මේ අරසාව මම ඒ භාවනා කරන කාලේ ධම්මික සංස්කියුවේ ඔබට මේ ජීවිතේදී ප්‍රධාන තැනකට යා ගන්න බැරි වුණත් ඔබට ඕකනම් මේ ආත්මදී පුරුදු කරලා තීගාත්මත් තියෙයි. සතිය වඩා ගත්තොත් අනික කිව්වනම් මට විශ්වාස කරන්න බෑ වුණනම් මගදී හැලෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ යමකට ඍජු මූණ දීමේ ශක්තිය වඩා ගත්තොත් මැරලා ගියත් ඒක තමයි කියන්නේ. ඒක නිසා සමාධිය කියලා ලැබෙන අරසාව නම් සමාධිය කඩාවැටෙන වෙලාවක් වෙනවා. නමුත් මේ සතියෙන් ලබා ගන්න අරසාව දිගටම දවසින් දවස දවසින් දවස තමන්ට ලැබෙන බාධක කරදර හරහා හයියත් වෙන්න පටන් ගත්තාම ඒ යෝගාවචර පුදුම මේ තමන්ගේ සංසාර ගමනට හම්බෙච්ච හැරමිකයක් වගේ. එතන සංසාර ගමනට හම්බෙච්ච හොඳ කල්යාණ මිත්‍රෙක් වගේ එක දිගට ලැබෙන්න පටන් ගන්නවා. එනිසා වචනාංශය සඳහන් කළා තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. යම් කිසි කෙනෙක් ඒ ධර්මය ආරසා කරනවා. ධර්ම කියලා කියන්නේ අප්‍රමාද ධර්ම. අප්‍රමාද ධර්ම ආරසා කරනවා නම් එයාට වෙන පෞද්ගලික හමුදාවල් හෝ රාජ්‍ය ආරසාව හෝ මුදල් මොනම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක නට ඒකම ලොකු අස්ස සිලක් වඩපත් වෙනවා. ඉතින් මේ අප්‍රමාදය සත්‍යයටම කියන සමාන්තර වචනයක් නැත්නම් සමාන වචනයක් අප්‍රමාදයේ ਸਰවචනාංශයේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් තුනකට කරලා උගන්වනවා පටන් ගන්න එකන සීල ශික්ෂා මාර්ගයේ ඒ වීතික මට්ටමේ කෙලෙස් සතු මරණ හොරකම් කරන කාමීච්ඡාචාර වගේ කියන ඡන්දපරස ඝන බහර කෙලෙස් නොකරන අදිස්ථාන කරනවා බොරුව කියලා මේ සත්‍යපරස වචන කියන වචී දුච්චස්ස නොකරන්ත අදිස්ථාන කරනවා. ඒ අදිස්ථාන කරනකොට අර ඉස්සෙල්ලා සතු මරමින් හොරකම් කරමින් ගත කරපු ජීවිතය වගේ නෙමෙයි අමාරු. ඒ ශිල්පද රකින්නක අමාරුයි. මොකද ලෝකයේ හැදලා තියෙන ශිල්පද රකින්න පැත්තට නෙමෙයි. කායික වාචික නමුත් කරගෙන කරගෙන යනකොට සර්වඥාසේ සඳහන් කරලා තියෙනවා සීල ආරක්ෂා කරන එකට ප්‍රධාන වශයෙන් එන්න තියෙන බය හතරක් නැති වෙනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. අත්තානුවාද බය කියලා කියන්නේ සීලයක් අරසකරන ඉස්සලා සිල් නැති උනත් කමන්නේ. කවදා හරි පටන් ගන්න සිල් අරගත්ත කරන කෙනාට කවදාකවත් අඳුරකට යනකොට ලෙඩක් වෙනකොට වයසට යනකොට Tamanne Taman දෙස් දෙන්න හිතෙන්නේ. අනේ මං පුළුවන් කාලේ මේ මට අයියාචි තියෙන කාලේ මම මේ මේ අපරාධ කෙරුවනේ මේ වැරදි වැඩ කෙරුවනේ කියලා තනි වෙනකොට එන බය කියන්නේ අත්තානුවාද තමයි තමයි දෙත් දෙනවා කියන. නමුත් කොයි වෙලාවක හරි ඒ කෙනෙක් මම දුස්සීල වෙනලා දැන් සුසීලවත් උනායි කියලා දැනගත්තොත් ඒ මනුස්සයාට ඒ අත්තානුවාද බය එන්නේ. ඒ අත්තානුවාද බයමයි අසහනයි කියලා කියන්නේ. අත්තානුවාද බයමයි මානසික ආතතිය කියන්නේ. ඒ නිසා කොච්චර වැරදි කරපු කෙනෙක් හරි කවන්නේ සීලයක නාමයෙන් පිරිසිදු වුණා නම් අත්තානුවාද බය එන්නේ. දෙක අත්තානුවාද බය වගේමයි අපි සමාජයේ දැක දැක දැන දෙන සමාජ නීති උල්ලංඝනය කෙරුවොත් උල්ලංඝනය කෙරුවොත් ඒක නිකන් ලෝකවාචක කියන ලෝකයා බයින්ට පටන් ගන්නවා. අපි කොච්චර හොඳ නමක් පත්‍රේ නම දාලා කරගත්තත් කාට කියලා පගාවක් දිනගත්තත් ලෝකයා බන්න හැදිච්ච gedට හැදිච්ච එකයි. ඉතින් එතකොට ඒ මිනිස්යාට නෙවෙයි ඒ මිනිසා මැරලා ගියාට පස්සේ දුවා දුවා දරුවන්ට බැනුනා. ඒ නිසා එයාට ආත්ම සන්තුෂ්ටියක් එන්නේ. නමුත් කවදා හෝ වැරද්දක් කරන මිනිහෙක් හරි හැදුනොත් හැදුනට පස්සේ මනසට අර අත්තානුවාද බය වෙන පරානුවාද බය ඉන්නේ. එතකොට මේ පවුලේ අයට උනස් මුණ දීලා පවක් නෑ. පාරේ බැලලා යන්න පුළුවන් තත්යකට ඇති වෙනවා. ඒකත් බුදුජානනාංශය අගය කරනවා. මිනිස්යෝගේ මානසිකත්වය සමබර වෙන්න මිනිසාට පරානුවාද බය පිළිබඳ බය නැති වෙනවා. එහෙම නැත්නම් මේ මිනිසාට සමාජයට මුණ දෙන්න බෑ. ඊට පස්සේ තමයි දණ්ඩ බය යම් ප්‍රමාණයකට නීති කඩාන යනකොට කවදා හරි අහුවෙනවා. අංගගන කොච්චර කෙරුවක්වත් එතකොට සිවිල් නියසට අහුවෙලා ඉරේ විලම්බ වැටෙනවා. ඒකට පයින් කතා කරන්න. ඉතින් ඒක නිසා සීලක පිහිටියට පස්සේ ඇත්ත වශයෙන් හිතේ විලංගුවේ වටනත් බය වෙන්න දෙයක් නෑ මාසව දන්නවා දැන් මා විසින් මගේ අධිෂ්ඨානයෙන් දැන් සීලක පිහිටියා ඔය වෙන්නේ පරණ කරපු දේවල් වලට නමුත් මම මේක සතුටින් මෝල් දෙන්න පුළුවන් කියලා ඒ නිසා දඬ බය ලැබෙන්නේත් නැහැ. ඇත්තටම දඬ බය ලහම්බෙලා තියෙනවා මම tire යන්න ඕන මිනිහෙක්. මම කරලා තියෙන දේවල් වල හැටියට නිකමට හරි කවුරු හරි රෙකෝඩ් තියාගෙන හිටියානම් කවදාකවත් මේ සිල්ලම් කරන්න වෙන්නේ. ධර්මයේ ඒ තරම්ම අනුකම්පා ගතියක් තියෙනවා අනාත්ම ගතියක් තියෙනවා. කොච්චර පහරකම් කරුවත් කමන්නේ ධර්මේ නාමයෙන් වැරද්ද තේරුම් අරගෙන. හරි වෙන්න ගිය ගමන් කවදාකවත් මේ වගේ වැරදි කරුවා කියලා ටොක්කුවන්නේ නැහැ. ඒක ඒක පුදුම හිතෙනවා ඒ ධර්මයේ තියෙන මේ පුරුෂ ධර්ම සාර්ථි ගුණයට. බුදුහාමුදුරු ඉන්න කාලේ පුරුෂ ධර්ම සාර්ථි ගුණයට බුදුහාමුදුරට වදිනවා. නමුත් මේ ධර්මයේ තියෙන පුරුෂ ධර්ම සාර්ථි ගුණය තමන්ගේ වැරදි ප්‍රමාණය දැනගෙන හැදෙන්න ඕන කියලා ආයති සංවරය කියලා ලස්සන වචනයක්. ඒකට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ බුදුජානනාංශ කියන්නේ ආයති සංවරය කියලා කියන්නේ මත්තර වැරදිනු කිරීමට ගන්න අදිෂ්ඨානයක් යම් කිසි කෙනෙක් ගන්නවනම් ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. ඒතර ඒ මිනිස්සු ආරා විතරයි ධර්මයේ සජීවී වෙන්නේ. කවදා හෝ Taman කරපු වැරද්ද තේරුම් අරගෙන මත්තර නොකරන අදිෂ්ඨාන කරන මිනිස්සු හරහා තමයි ආයති සංවරය කියන්නේ. ඒකට ධර්මයේ සජීවී වෙන්නේ. ඒ නිසා මොන්නම හේතුවක් නිසාවත් ඒ ਸਰවඥ ශාසනයේ වැරද්ද පිළිඅරගෙන හදන්න හදන මනුස්සයාට උඹ නොදකින් කියන්නේ. ඒක මගේ ජීවිත අත්දැකීමෙන් මම දැකලා තියෙනවා. මම මේ මුල් කාලේ භාවනා වැඩසටහන් වලට යනකොට ඒ සම්බන්ධ වෙච්ච හැමදෙනා මම දකින විදිහට බොහෝම පිරිසිදු චරිත තියෙන මිනිස්සු. වැඩි මහත් පිරිසිදු චරිත තියෙන මිනිස්සු. මම ගණ්ඩ දෙයක් නැතුව දවල් මිගිල් රැඳණිය. අහුවෙච්ච ගමන් මොකක් හරි පාරකමක් කරන්න ආවේ ඊලන්දාරි කරන එකට. ඒ මිනිසු කිව්වේ ඔක උඹ ඔය කන ගන්නට ඔක ඇහැටි වෙලේ වල වැරද්දක් තියෙන ගණන් ගන්න එපා කියලා. ඒ වුණාට මට තිබුණා පුදුමාකාර ලැජ්ජාවක්. මේ මිනිස්සු මට පුදුමයි පාර ගන්නෙක් කියලා. එවැනි සමාජයකට. නමුත් මම ඉස්සරහට ඉස්සරහට යනකොට එදා මං හම්බෙච්ච මිනිසුන්ට වඩා උගා පිළිසිතු. උගා දිවිතුරු ජීවිත ගත කරන පුද්ගලයන් අතරට මට යන්න සිද්ධ වුණා. කවදාවත් මගේ චරිත කතාව බැලුවේ නැහැ. හැදිච්ච එකෙක් විදිහට මේ ශාසනය හැදිච්ච එකෙක් විදිහට ඒක ආඩම්බර කරලා පෙන්නනවා යම් දවසක කාට හරි ඒ විදිහට සීල ආරක්ෂාව නිසා හම්බ වෙන මේ දණ්ඩ බය වෙනුවට අනේ මේ මනුස්සය හැදෙන එකෙක් කියලා අනුකම්පා ලැබපු කෙනෙකුට කවදාකවත් තව කෙනෙකුට වෛර කරන්න බෑ තව වැරදි කරනකොට වෛර කරන්න බෑ. තේන ඉතින් උඹ මොනවද කරලා තියෙනවද? උඹට වැඩිය මම කරලා තියෙනවා. නමුත් මට වැරදි මට දඬුවම් කිරුවේ නෑ. ඒ නිසා මට නෑ අයිතිවාසිකම්. උඹට දඬුවම් කරන්න මැෂිනා පුළුවන් නම් හැදියා. එච්චරයි කියන්නේ. වෙන මොනම විදියකට අපිට දන්න දාන සත්තු දාන කලහ විවාද තුවන් තුවන් හේසුඤ්ඤා මොකක්වත්ම කියන්නේ තෙන්නේ හැදෙන එකට හැදෙන්න ඉඩ දෙන්න. එහෙම වෙනවනම් අද ලෝකෙ කොච්චර සුන්දරද කියලා බලන්න. අපි හිම නෙවෙයි අපි ළඟ කවදාකවත් වැරද්දක් නැතුව වගේ චීන කන්නේ ඇසේ දල බලන අර මනුස්සයා කෙලින් දැවිදින්නේ කහිනකොට අයියෙන් කහිනවද දොරවහට අයියෙන් දොරවහන කියලා බලලා ඉතින් දණ්ඩ දාන සත් දාන කලහ විවාද මොනම දෙයක්වත් කරන්න බෑ හරියට පේන්නේ තමයි නිකන් සුද්ධවන්තයෙක් වගේ කෙලින්ම බ්‍රහ්ම ලෝකෙන් ආපෙන් කෝයි කතා කරන්නේ ඒ මොකද සතියක් පිළිහිටවලා මේ ප්‍රශ්න ආපුවාම අනුන්ටත් එක තමන් එක කලබල කරන්න දන්නේ නැති නිසා ඒ කිනා අනුන්ට දඬුවම් කරන්න බොහෝ ඉක්මනට පෙළඹෙනවා. අමිත සමාගාරස් කරලා යාව කොටු කරලා යාව විචි කුඩුවට නම් කරලා දඬුවම් කරා. නමුත් ඒ ඒ ධර්මයේ තියෙන අනුකම්පා කරන ගතිය අරසාව අද්දකපු කෙනෙකුට වැඩි කරන්නේ. කොහොමද ඒකේ කාරණා මෙච්චරයි සීලයක පිළිහිටු මනුස්සයාට මරණ අතීතයේ කොහොම එකක්වත් සීලක පිටුපෙක් කරනාට ඒ දඬ බය කියන එක. දඬුව රාජනීචුලි ලැබෙන බය පිළිබඳව උතුම සාංස්කර ගතියක් ඇති වෙලා තියෙනවා. අවසාන වශයෙන් දුක්ඛති බය මරණයෙන් පස්සේ දුව පල්ලෙහාර කකුල් දෙක උඩට තියලා දෙලකින් පල්ලට අදගෙන වැටෙන්නා වාගේ අපායට වැටෙයි කියලා බයක් එනවා. ඉතින් මේක නැතිකමට සරුවත් chance දීලා තියෙන්නේ මේ ඒ අත්අනුවාද බය පරානුවාද බය දඬ බය දුක්ඛති බය නැති කෙනාට අත්මන භාවයක් ලැබෙනවා. තමන්ගේ ආත්මය තමන්ට ප්‍රිය වෙනවා. එහෙම නැතිමනෝසයා ඔය වහිරේ හරහා කරන්නේම තමන් තමන් ප්‍රිය නැහැ. තමන්ට තමන් ප්‍රිය නැති මිනිස්යාට මම පොළොව යට ගහලා දියුරලක් වෙනවා කවදාකවත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ප්‍රිය. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ප්‍රිය වෙන්නේ තමන්ට තමන් අනුකම්පා කරන මිනිස්යාට. තමන්ට තමන් අත්ත සිද්ධිය සලකන මනුස්සයෙක් ස්වార్థය සලකන කෙනෙක් අත්තමන භාවයට පත්‍චිච්චලා හිතනවා ශක්තිති රජකමක් මොකටද මේ වාඩි වෙලා මිදෙස සම්බරව නිහිච්ච ස්වරූපෙන් ඉන්නකොට මේකත් වැඩි මොකද්ද ඉල්ලන්නේ මේ මේ චිත්තක්ෂණයේ මේ ක්ෂණයේ ජීනේ සම්පත්තියට වැඩි මොකද්ද ඉල්ලන්නේ කියලා බුදුම පිළිච්ච ගතියකට එන්න පටන් ගන්නවා බුදු ආරක්ෂක ගතියට එන්න පටන් ගන්නවා ඉතින් ඒවා ඒ තරමට අගය කරන්න බැරි මේ මේ මොහොතට කැමතියි ඊයටයි හෙටටයි කැමති. මෙතනට කැමති නැහැ. මේට වැඩි වෙන තැන් ඇති ඒක හොඳයි කියන. Tamanට කැමති නැහැ. වෙන දේවල් වලට කැමති. ඉතින් ඒ මනුස්සර කවදාකවත් අර මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ලැබෙන්නේ නැත්නම් මොකද්ද Tamanට ඒ අත්මන භාවයක් නැහැ. Taman ගත කරපු ජීවිතය පිළිබඳව සංතෘප්ති පරමන්දනක් කියන සතුට නැහැ. එචා සතියෙන් ගත කරන කෙනා අප්‍රමාදී කියන වචනෙන් ගත්තත් අඩු ගන්න සීල ශික්ෂාවට යනකොටම ඒ පුද්ගලයාට මේ හා සමාන හතර ආකාරයක බයක් නැති වෙනා වගේම ඒ මනුස්සයා සිල් රකින්නයි කියලා කියන්නේ අනු නොමරණ එක නේද? ඒක සමාජයේ තිබෙම කාරණාව සිද්ධ වෙනවා. සමාජයේ සතු දේවල් හොරකම් කරන්නේ නැහැ නෝ. කාමීත්‍යචාර කරන්නේ නැහැ නේ. වරු කියලා හිස්සද නිසා තමන් කරන අරසාවක් පාසා අනු අරසක්. ඒ සම්බුද්ධ ජානකේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් Tamange සීල ආරක්ෂාව කරනවා නම් ලෝකයා බණි මේ මිනිස්සු හරි ආත්මార్థකාමී කියනවා. නමුත් අනිවාර්යයෙන් මේ මිනිස්සු හරහා සමාජයට වෙන්න ඕන සේවාව සිද්ධ වෙනවා. මොකද මේ මිනිස්සු කවදාකවත් කෙනෙකුට බයක් දෙන්නේ නැහැ. අදන්න ඒක තමයි සීලේ තියෙන සීල නෙමෙයි අතිලාචාරකම් කියන අඳු බය දෙන එක බයක් වෙන්නේ නැහැ. හැබැයි අnder පාර බින්කම් කරන්නේ නැති වෙන්නේ ඉඳ තියෙනවා. බින්කම් කරනවා පිළිබඳව ඡායපසං ගහන්නේ නැති වෙනවා. නමුත් උතුම් ආරස්සාවක් ඇති කර ගන්නවා මම නිසා කිසිම කෙනෙකුට කුරා කෝපයකටවත් බයක් ඇති නොවේවා එනිසා මම නිසා තවත් මානසිකත්වයක් කවදාකවත් මොනම දිහාවක්වත් පෙලෙන්න දෙපයි කියලා උතු උතුම් ආරක්ෂාවක් වෙනවා ඒක ඇත්තටම කියනවා නම් ඒ ආරක්ෂාව නැත්නම් ඒක සක්‍රිය වෙලා සජීව වෙලා ක්‍රියාත්මක වෙන සෝවන් වුණාට පස්සේ සෝවන් වෙනකම්ම අපිට කාදාකා සාතික කරන්න බෑ මම මේ ඉඳගෙන ඉන්න කීටි ක්‍රමෙන් නැත්නම් මේ ඉන්න විදිහෙන් කාටවත් හිතමනාප වෙන්නේ නැති වෙයි ඕන තරම් වෙන්න ඉන්නේ. සීලේ පිළිබඳව අවික්කප්පසාරේ පහළ වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඉතින් සාමයේ භාවනා කරගෙන කරගෙන යනකොට මේ කියන ආකාරයේ පිසිදුවක් සීලය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ සීලය ඇති වුණාට පස්සේ අර තේරෙන්න පටන් ගන්නවා සීලයෙන් කීකරු කරලා තියෙන්නේ කය වචන දෙක විතරයි. ඊට යටින් තියෙන හිත තාම පාහරයි. ඒට යටින් තියෙන හිත අසීලචාර. අසික්කිතයි. ඒක නිසා එවැනි හිතක් මතින් මතුවෙන කායික වාචසික ක්‍රියා සංසුන් කරගත්තට ඇතුළ පිරිසුදු කරන්න ඇතුළ ඉවර කරන්න බෑ. හරියට කියනවා මේ කුෂ්ඨ රෝගියෙක් අරගෙන මුදවට ආයිත්තන් දාලා සරසනවා. කොච්චර දරදුවත් අර කුෂ්ඨ රෝගියයි කිසි අලංකාරයක් නැහැ. ඒ වගේ තමයි සීලය පිළිබඳව කරගෙන යන එක නම් තේරෙනවා මේ සීලය yaadෙන්න නම් විශ්වාසයක් ඇති කරගන්න නම් ඒ සීලෙ සයිත సంతානේ අර හිත හිත හදන වැඩේට යන්න ඕන කියලා. ඒක තමයි අපි සීලෙන් සමාධියට කරවන්නේ. සමාධියට ගියාට පස්සේ ඒ පුද්ගලයාට අපි මේ ගත්ත මාතෘකාවට මේ තණ්හාව පිළිහිටින්නේ කාමච්ඡන්ද වෙනස. මේක භාවනා යෝගාවචරය හඳුනා ගන්න වටින්නේ කාමච්ඡන්දේ කියන්නේ විවිධ අරමුණු රසෙහිවීම. අපේ හිත කියන එක තැනක එක අරමුණක ඉන්න බැරුව නන්නත්තර වෙලා රූප බලණ්ඩයි ශබ්ද අහණ්ඩයි ගඳ බලණ්ඩයි රස බලණ්ඩයි පහස ලබණ්ඩයි ආදි වශයෙන් හැම තැනම ඇවිදින ගතියට කියනවා කාමච්ඡන්ද. ඒක අනිත් පැත්ත ඒ කාමච්ඡන්දේ කියන නීවරණ ධර්මයට ප්‍රතිඋත්තරේ ප්‍රතිනිධිය වශයෙන් පෙන්වන්නේ ඒකාග්‍රතාවය. ගත්ත අරමුණේ බොහෝ වෙලා පාත් ගන්න. නමුත් අපේ ආර්ථික විද්‍යාව අපිට උගන්වන්නේ අපිට ගොඩාක් රූප තියෙනවා නම් ගොඩාක් ශබ්ද තියෙනවා නම් ගොඩාක් ගන්ධ රස පහස තියෙනවා නම් පෝසත් කියලා. ඒ නිසා මේ ජීවිතේ පුරාට හම්බ කරන්නේ අරමුණු රස. ඒකල අපි එවැනි අරමුණු රස ඇති කරන විකාර ලෝකයක් මැද ඉඳගෙන භාවනා කරොට හිත එක තැන් වෙන්නේ නැහැ. භාවනා කරම හිතවිලි එනවනේ. ඉතින් ඇහුවොත් මම කොච්චරලා භාවනා කරනද දවසේ පැය 23ක් කාමේ හොයලා. පැයක් භාවනා කරලා කියනවා. අර පැයෙන් බැරිද අර 23 මේකතරෝ කක්කටි රෝදලා දෙන්න. නිකමට හරි යහුවොත් හරි උඹ දැන් පැයක් කරනවා කියන ඇත්තටම වදින්න වටන පැයක් හරි කරනවා. පැයක් කරන පැයකමාරක් කරන්න කිව්වොත් එහෙම ගහන්න නැතුව පුතුම. ස්වාමීන් වහන්සේ දන්නේ අපිට තියෙනවට අපිට අරග කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියලා හප්පල බලනකොට ওই පැය 23 22කමාර කරන්න බැරි මොකද ඒ තරම් කා. ඒ තරම් කොට ගැහින්න. ඒ තරම් එකතු කරන්න තියෙන ආසාව. ඉතින් අපේ පැය තුනක් අක්ක ගාගෙන පැයක් සොද්ද කරන්න ගිහිලා අපි එක දහව වරුවක මාසයකට හරි එකක් හරියට මොන තරම් chance එකක්ද කියලා බලන්න. එහෙමවත් හරියනවනේ. ඒක දිගට කරන මනුස්සයානේ වඳින්න වටින්නේ. ඒක නිසා භාවනා කරනකොට මෙච්චර නන්නත්තර කරන්න අපේ මුළු ජීවිතේම කැසපට ගහන දඟලන මේ අමනියෝ වෙලා ඉඳගෙන අපි භාවනා කරන එක දවසක හරි චිත්තක්ෂණ දෙක තුනක් අරමුණක හිටියොත් බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව උන්ගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කොච්චර බලවත්ද කියලා හිතනවා. මාස ගානකට හරි කමන්නේ මේක දිගේ යන්නේ. මොකද ඒ තරම්ම අපේ සංසාරේ පුරාවට කෙරුවේ අරමුණු රස වැඩිකට. අපේ අම්මලා තාත්තලා උගන්වීම ඔච්චරයි අපිට. ඉස්කෝලේ ගියාම ගුරුවරු ටිකක් කෙරුවේ ඔච්චරයි. පන්සල ගියාම හාමුදුරුවෝ කරන්නේ ඔච්චරයි. උඹට මේ වෙන කිව්වොත් ලබන අර්ථ දිවි ලෝකේ යන්න පුළුවන්. මෙන්ට වැඩිලා බබාලා හම්බ වෙයි. මෙන්ට වැඩි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මෙන්ට රට යන්න පුළුවන්. ඕන්න අපිට හම්බ වෙලා දෑවැද්ද. ඉන් කරලා. මේක කවදා හරි කාට හරි තේසෙනක හොදන්න කියලා. රැස් කරන වෙලාවේදී නම් මේ මේ පරිේෂණ පරිච්ච ලාභෝ තමයි පරිේෂණ කරන මට්ටම් ගොඩ පිට ලාභ හම්බන දෙන දෙයෝ ගෙට දෙට දාගෙන දෙනවා කවදාරි ගියස් කරන්න ගිය දවස තමයි තේරෙන්නේ මේ අයින් කරන්න ගිය දවස මම ලාටුවක් අල්ලගත්ත දේවල් කවදාවත් හදාගෙන ඒක නිසා කොයි වෙලාවක හරි බාහිර নানা ආකාර අරමුණු කරලා යන මේ කාම ඡන්දය සමාධියක් හරහා එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයක් හරහා එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්නවා කියන එක මනුස්ස හිතක තියෙන ආශ්චර්යවත් ලක්ෂණය. ඉතින් යම් කිසි කෙනෙකුට එවැනි දෙයක් අත්දැක ගන්න පුළුවන් නම් ඒක නා හිතන්න ඕනේ ඒකට ක්‍රමවේදයක් තියෙනවා ක්‍රමවේදෙ නතු මේ කරන්න බෑ ඒ ක්‍රමවේදෙ නැත්තම් හිත ස්වභාවයෙන් නැතිනේ කාමයට ඒ සර්වඥාන්ස පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඔබට අඩු ගානේ මිච්ඡාදිච්චේවත් නැයින් කරලා සම්මාදිච්චේවත් පහළ වෙන්න ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිච්චය උපාදාය ඛතමේ ද්වේ අරතෝච ගෝසෝ අජ්ජත යෝන්සුමස්කාර මහණේ කාට හරි මේ සම්මාදිච්චේවත් පහළ වෙන්න නම් මූලික කාරණා දෙකක් අවශ්‍ය බවයි මගේ සර්වඥතා ඥාණයට වැටෙන්නේ අරතෝ ගෝෂය අවශ්‍යයි අනුන්ගෙන් බණහන් ඒකට කියන්නේ සුත්තමේ ඥාන කියලා. එහෙම නැත්නම් ඇසු විරුතන් නැති බව බෞසුත භාවය කියලා. බෞසුත භාවයෙන් තොරව අපි හිත කවමදාකවත් මේ තණ්හාවෙන් එපිට දෙයක් හොයන්නේ. මුළු පරිේශණයම අනාර්යයි. එතන මේ විදිහට මෙන්න මේ මේ මම මේ කියන කාරණා මෙන්න මේ විදිහට භාවනා කරන කෙනාට අවශ්‍යයි. අපි යම්ම වෙලාවක සැප බාහිරේ හොයනවනම් ඒ බාහිරේ සැප හිම සඳහා කරන සෑම පරිශීලනයක්ම අනාර්යයි. අපි ඇතුළත සැප හොයනවා නම් සතිය හරහා මම දැන් මෙතන කියන චිත්තක්ෂණය හරහා ඒ පරිශ්‍රණය ආර්යයි. ඒ නිසා අපිට කවදා හරි මේ පාඩම තේරුම් ගන්නකම් අපි කරන්නෙම අනාර්ය පරිශ්‍රණ භෞතික විද්‍යාව කිව්වහම 100%ක්ම අනාර්යයි. බාහිරෙමයි බලන්නේ. රසායන විද්‍යාව මොන විද්‍යාව ගත්තත් සුද්ධ විද්‍යාවක් බුදුජානනාංශ විතරයි කියෝ ඕ පැත්තක සීලා අඩුමන්නේ ටික වෙලාවකට මේක ඇතුළේ වෙන්නේ මොකක්ද කියලා බලපන්. ඇතුළට හරවගන්නේ කියලා. ඒකට ආර්ය පරිශ්‍රණ කියලා කියනවා. ඒ පරිශ්‍රණය වෙනුවට අදා අපිට වෙලා නැති කරන තරම් අනාර්ය පරිශ්‍රණ. නිකමත හිතනද අපි මේ නවිතානට ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා වණ භාවනා කරලා අපේ දෙවෙනි પરම්පරාව කොහටද යන්නේ? අපි කොහටද ඒක යොමු කරලා තියෙන්නේ? අපේ දුව දරුවන් කොහරද යොමු කරලා තියෙන්නේ පුළුවන් තරම් අරමුණු රස වැඩි කරන්න. පුළුවන් තරම් බාහිරේ මේ පරිශන කරන්නයි. කවදා හරි ඉගෙන ගන්න ළමයෙක් කිව්වොත් එහෙම නෑ අපිට පුංචි කාලේ පැවිදි ඉඳලා මේක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන කියලා ප්‍රධාන වශයෙන් බාධා කරන දෙමව්පියෝ. එතන කවුරක්වත් නෑ. දැන් ඉඳලා පරම්පරාවේ විශාල පිරිසකට ජීවිතේ තියෙන අම්ල තාත්තලා මැට්ටෝ කියන්නේ. අමලාතෝ තකතිරුව කියන එක මේ ආදෝ කරන්නේ අර දෙමාපියව අත්තම මුත්තම කරපේකමයි. මේ පුංචි කාර්යම අපිට මේ පරිශීලනය කරගන්න ඕනේ කියලා අදී අර දරුවෝ සයිකියාට්‍රිස්ට්ලට වෙන්නේ. මොලේ දක්කද. අද පරිසංගලා කටයුතු කරන්න ඕනේ. ඒ ඒ ළමා මනස අපිට වැඩි හරි ප්‍රබුද්ධයි. අපි කරන දේවල් වල තියෙන ආධිනමේ පැත්තක ඉඳලා හොඳට තේරෙනයි දරුවන්ට. තේරුණාට ඒ දරුවා හරියට කතා කරන්න බැරි සත්තු වගේ ගොළු වෙලා ජීවත් වෙන්නේ. නමුත් ආර්ය පරිශ්‍රණයක් ඒ වයසේ පෙන්ලා දෙන්න පුළුවන් නම් ඒ දරුවන්ගේ හරියට මොනවක් හරි ලියපු නැති කොලේක චිත්තයක් අමිට ලේසි වගේ. කුණු ගෑවිච්ච කොලේකට වැඩිය හරි ලේසි. නමුත් අපේ තියෙන සංස්කෘතියේ අපේ තියෙන මෙහෙවීමෙන් අපි දෙනවද ඇත්තටම එහෙම දරුවෙකුට යාට ඕන දෙයක් කරගන්න ඉඩ. දායකත් ඒක තමයි ඔය සීතා කුමාරට දීුණේ පැනලා යන්නේ. තමයි තාත්තා දෙන්න මොකද්ද කියන්නේ අනේ අපේ પરම්පරාවක් කවදාකවත් ඔලොක්ක සාක්ෂිතරට වෙලා නැහැ අනේ මුඳ කවදාකවත් ජරා දුක පෙන්වන්නේ නැතුව ව්‍යාධි දුක පෙන්වන්නේ නැතුව මරණ දුක පෙන්වන්නේ නැතුව රාජමාලිගායන සම්නික්‍රමයේ සුග කියන මාලිගා හදලා ඒ රාජකන්‍යාව දෙපැත්තෙන් තියලා සීත කාට උණුසුම දීලා උණුසුම කාට සීතල දීලා පුදුමාකාර දෙල්ලමක් සුදුන්ද රජු කෙරුවේ දැන් මේ අහන්න ওই නගරේ කරන්නේ තේ දෙල්ලමනේ නගරින් පිස්සු ඔක්කොම පිස්සන් කොටවලා වයසක මිනිස්සු ඔක්කොම අහළු නිවාසවල දානවා. ලෙඩ ඔක්කොම ස්පිතාල දාලා අම්මා පුරංගනාවන් පුරවැසියන් සහිත නගරේ කොච්චර පිරිසිදුද? අන්න දෙයයන් ආංශගේ නිර්මාණය. කැමැති නැද්ද ඔයගොල්ලොත් ඇවිල්ලා මේ නගරේ බුද්ධ විදින්න? මේ කොච්චර ලස්සනද? ඉතින් අපි කියන අපේ රටවල වලට වැඩි මේ රටව හරි දියුනේ. ඒ මොකද අර විසුපි හට්ටෝ ටික අයින් කරලා දිනවනේ. නෑ ඇත්ත උත නෙවෙයි ඇතුළත් ඉන්න පිස්සන් කොටුවට ගිහිල්ලා බලන්න. කොච්චර වැඩි වෙනවද කියලා දවසින් දවස හැම නම දෙනකොටම එකනේ පිසි. වැඩි කරන්න අඩු කරන්න බෑ කොහොමද කරන්නේ. ඉතින් ඒ විදිහට මේ අරමුණු රස වැඩි කිරීමේ අනාර්ය පරිශ්‍රණය අරමුණු රස වෙනුවට චිත්ත ඒකාග්‍රතාවයේ කියන ආර්ය පරිශ්‍රණය දුන්නට පස්සේ ඒ හිතට ඉතුරු වෙන ශක්ති කන්දරා ශක්ති ඉතුරුව විශේෂම කියනවා නම් ඒ කාය දුස්චර්ත වචී දුස්චර්ත නතර වෙනකොටම සෑහෙන සෞඛ්‍ය සම්පන්න ශක්තිය ඉතුරු වෙන්න පටන් අර ගන්නවා මේ කොහොමද හතර මතක තියන්නේ ශක්ති ගොඩාක් ඉතුරු වෙන්නේ කතා නොකරසිතී කතාවෙන් තමයි අපි සම්පූර්ණ බැටරි ඩිස්චාර්ජ් වෙන්නේ ඒක හිතා ගන්න බෑ ඒ නිසා ගුරුවරු ඉන්නවා නම් දන්නේ නැති මේ සභාවේ ඇඟ මහන්සි කළ මිනිස්සු කර දවසට පැය 8ක් වැඩ කරන්න ඕනේ ගුරුවරයෙකුට වැඩ කරන්න දෙන්නේ පැය 5යි බුදුන් ලැහැන්දලා කතා කරන්නේදී මේ පැය පහ අර පැය අට වැඩ කරනට වැඩිය අමාරුයි. ඒකලම අමාරු තුනකට සැරයක් මාසයක් නෙවෙයි. යුනිවර්සිටි වල නම් අවුරුදු පහ සැරයක් හැබටිකල් දෙනවා. කතා කරනකොට ඒ තරම් එක්සොස්ටිව්. නමුත් මේ සම්පප්පලාප කියන්නේ කියන්නේ පචකෙලින්න ගියාම තොන් ගණන් ඉන්නේ අපි කරන්නේ ඒකල කියන භාවනා කරපුවා හිතවිලි එන්නේ. භාවනා කරපුවාම අල්ලලා යන්නේ නැහැ කියලා. මම කියනවා මොනම පිනක්වත් ඕනේ භාවනා කළ මොනම පිනක්වත් යම් කිසි කෙනෙක් එක පැයක් වාඩිලා ඉන්නකොට කතා නොකර ඉන්න එකේ පින ඇති නිවන් දකින්න මොනම සමාධියක්වත් ඕනේ එක තැනක වාඩි වෙලා සත්‍යක් කරන්නේ හොරකමක් කරන්නේ කාමීච්ඡාචාරයක් කරන්නේ බොරු කියලා හිස් වචන නැහැ මෙහෙම වාඩි වෙලා ඉන්න එක පොඩි පිනක් කියලා හිතනවා අපි මේක නොකරනවා නම් ගෙදර ඉඳලා මොනව කරන්නේ මොනවද නොකියන්නේ මොනවද අපි නොකරන්නේ නිසා භාවනා කරලා මහා ලොකු දේවල් වුණ අපි සෑහෙන ශිෂ්ටාචාර වෙනවා අඩු ගන්න එක තැනක කායික වාචික ක්‍රියා නැත කරේ ඒකලත් ඉවරලා නික්කමට හිතනද ඒක චිත්තක්ෂණ කීපයක් ආශ්වාසයේ හිටියා ප්‍රශ්වාසයේ හිටියා එතකොට ඒකාග්‍රතාවය ආවයි කියලා එතකොට ලැබෙන අරසාව නොකරන මොනවාද අනුපන්නාන පාපකාණං අකුසලානං ධම්මාන නෝපාදාය චන්දජනේති වායමති විරියං ආරපති චිත්තප්පක් ගන්නාදී පදහති කියලා සර්වඥාංශ දේශනා කරනවා මේ සතර සම්‍යක් ප්‍රදන් වීද නෝපන්නා වූ අකුසල ධර්ම නැවත නොයිපද වීම පිණිස ඡන්දයක් ඇති කරගන්නවා වායාමයක් ඇති කරනවා වීර්යයක් ආරම්භ කරනවා හිත දැඩි කරගන්නවා අදන් වීර්ය කරනවා කියවම ඉඳගෙන ඉන්න එක මදිද කියලා මට දවසකට පැයක් නැත්නම් දෙකක් තුනක් මේ විදිහට ගත කරනකොට දුමාකාර විදියට ඒ කිනාට තේරෙන පටන් ගන්නවා මේ ශක්තිය අපි කොච්චර අයාලේ යවනවා කවදා හරි ඊට පස්සේ ඒ කර්මනේ හිත හිටින්න පටන් ගත්තට පස්සේ ඒ කෙනා ඇති වෙන ඒ නිර්ආමිෂ සුඛය නැත්නම් අපි කියන මේ විවේක ජම්පීති සුඛම් කියන ගතිය නැත්නම් ඒ ධිට ධම්ම සුඛ විහරණය දැන් වෛද්‍ය විද්‍යාව හොයාගෙන තියනවා ඒ මිනිස්සෙකුට තමන්ගේ ලෙඩ රෝග සුව කරන්න අවශ්‍ය ප්‍රධානම ප්‍රතිශක්තිය ලැබෙන්නේ හිත මේ විදිහට එකලස් වෙච්ච වෙලාව. මානසික කායික හැම ලෙඩකටම සුව සේවාව සිද්ධ වෙන්නේ හිත gedara ආපු වෙලාව. අන්නත්තර වෙලාවට නෙවෙයි. ඒ නන්නත්තර වෙන්නේ නැතුව හිත එකලස් කරන එකට අපි කියනවා නම් ඒකාග්‍රතාවය කියලා. බුදුජානනාංශය කිව්වේ ඒයින් පිට ඇහෙන් දුර බල සයන් සද්ධාල වගේ ගන්න ප්‍රීතියට ආමිෂ සුඛය කියලා කියනවා. ආමිෂ කියලා කියන්නේ රූප ද්‍රව්‍ය හරහා. නමුත් අර වෙලාවට තියෙන්නේ ඇත් දෙක වහගෙන සද්ද නැති තැනකට ගිහිල්ලා මේ නාසයෙන් ගඳෙන් වැඩක් ගන්න නැතුව කය නිකන් මැටිපිලිමයක් වාගේ තියාගෙන අරමුණකට හිත යොදුවට පස්සේ ඒ මනුස්සයාට කිසිම තිරසෙනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට ගන්න බැරි අර නිරාමස සුඛයට ආවට පස්සේ තමයි ඒ මනුස්සයා ධිට්ඨ ධම්ම සුඛය කියලා කියන බුදුහාමර වදයෙන් කියන ජීවත්වන කෙනෙක් වඩපත් වෙනවා. අනික් හැම වෙලාවම අපි ඉන්නේ හීනෙකට. බාහිරයේ හොයන තාක් කල්මුළු ජීවිතේම හීනයක්, මුළු ජීවිතේම මායාවක්, මුළු ජීවිතයම මිරිකුවක්. ඇතුළත හොයන තාක් කල් කියනවා තේරි පටන් ගන්නවා නිවන් පිට පෑදෙනවා. පෑදෙන හැර සීල සමාධි ප්‍රඥා ක්‍රමය. එතකොට ඒ කිනාර දැනෙන ආරස්සාව ඒ ආරස්සාව බුදුජානසේ සඳහන් කරන්නේ ඒ සමාධියක් කරා යම් කිසි කෙනෙක් ප්‍රීත්‍යශෝකයක් මුත් විඳනනම් ඒක කාටවත් හොරකරන්නේ. ඒක ඇමරිකාවේ කිව්වට පස්සේ ඒගොල්ලෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ කොයි යකාවිලා මොන බිස්නස් එකක් කරුවා ටැක්ස් කරනවා තාම ප්‍රථම ධ්‍යානට ටැක්ස් කරන්න බෑ කියලා. තව ටික දවසක් යනකොට ප්‍රථම ධානය කරකට්ටියට ටැක්ස් එකක් ගහන්න ඉඩ තියෙනවා ඇමරිකාවේ ඒ තරම බිස්නස් බුද්ධිසම් එකක් තියෙනවා. දැන් ඒගොල්ලෝ මෙෂර් කරගෙන කරගෙන යනවා මේ ප්‍රථම ධානයට එනකොට මේ ජාමා කිරණ පිට වෙනවා අනම්මනම් කියලා ඒකට අඳ වෙනකොට ප්‍රථම ධානයේ පැයක් හිටියොත් මෙච්චරක් ටැක්ස් කියලා එන්න ඉඩ තියෙනවා. තාම අල්ලගන්න බෑ. ඒ නිසා ඒ ලැබෙන ඉදාමස සුඛය පුදුමාකාර රසාවක් තියෙනවා. ඉතින් ඒක නොවින මේ ජීවිතයේ අර ආමිෂ සුඛයටම ගත කරා නම් ජීජනාසේ නම් ඒ කෙලිම කියන්නේ නමුත් ඒ පසුකයන් ආචාර්යෝ කියනවා ඒසොත් ඒ මරණයයි තිරසනගේ මරණයයි ඇති වෙනද මොකක්ද? මිනිස්සෙක් වශයෙන් ඉපදිනා මේ ජීවිතයේදීම අර විදියට නිර්ආමිෂ සුඛයක් විඳින්න තරම් පිනක් ලබන්න අපි කොච්චර පින් කළද අනුසකම ලැබුවේ? ලැබුවට පස්සේ මේ ලෝකේ දැනවත් තියෙන බුද්ධෝත්පාද කාලයක් තියෙන මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය කියන මේ ඇහැ කන දිවනාසය පිහිටලා තියෙනවා. සත්තු සාශ්‍රය තියෙනවා, බණ තියෙනවා, පැවිදි වෙනවා, පැවිදි වෙන්න ඕනකම තියෙනවා. ඒ ඔක්කොම තියෙදි මේකේ නිරාමේශ සුඛයක් බුද්ධ විඳ ගන්න බැරුව මැරුණා නම් ඒකෙන් කියලා තියෙන්නේ අපේ මරණය ඒ තිරිසං ආත්ම මරණයකට වෙනසක් නැහැ. ඒ නිසා අපිට manussකම තියෙන්නේ මේ නිර්ආමිෂ සුඛයට තියෙන එකම අයිතිවාසිකම තියෙන මනුස්සයට විතරයි අපි උත්සාහ කරන්න ඕනේ ඒ නිරාමිෂ සුඛය අරසා කරන්න ඒකට කියන්නේ ඒ සමාධි අරසාව. ඒ නිසා සරුවචන්ස කියනවා ඔබ සමාධි ධර්මය අරසා කරනවා නම් ඔබට සමාධි අරසාව ලැබෙනවා. කවදාකවත් ඔබ මේ මේ විවේකයෙන් හටගත්තව ප්‍රේසුගේ කාටවත් වසන් කරන්න බෑ. ඒ නිසා ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ බණ උගන්වනකොට කියනවා කොච්චර උත්කෘෂ්ඨ විදියට සීල ආරක්ෂාව කරත් සීල ආරක්ෂාවට අදාළ ඔබ සීලය ආරක්ෂා කරත් ඔබට සීල ආරක්ෂාවට සමාන ආනිසංස ලැබෙනවා මිසක් උත්කෘෂ්ඨ වශයෙන්ම සීල දැක්ක සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ සමාධි ආනිසංස ලැබෙන්නේ සමාධි ආරක්ෂාව ඒකට වෙනම භාවනා ක්‍රමයක් තියෙනවා ඒ නිසා මේ සලකුම එකට එක තියෙනවා සීල තමන් රැක්කොත් තමන සීල ආරක්ෂා ලැබෙනවා තමයි සීල ආරක්ෂාවත් එක්ක සමාධි ආරක්ෂාවත් තමයි සමාධි ආරක්ෂාව ලැබෙන්නේ. ඉතින් මේ ටික බොහොම විචිතුරු. බොහොම මට මේකට දෙවි විස්තර කළා කියන්න බෑ. නම් ප්‍රශ්න තියෙන්නේ මේකයි ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා ඉන්දියාවේ ওই ටික අඳුනගන්න. ධ්‍යාන ලැබුව ඇත්තෝ ඒ නෝටක් සිටියා. දුක්කල් දක්නා ඉස්සින්නාසලා හිටියා. එයාට තමයි නත්සස්තරයයි ආයුර්වේදයයි ඔක්කොම කෙරේ. ඒ ਸਰවඥාන්සේ මොකක්ද අපිට දායාද කරපු දේ උන්වහන්සේට අමතරව ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. විදර්ශනා භාවනා කියලා කියලා දුන්නා. එතනදී ඒ කෙනාට ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේ නෙවෙයි බුදුහාමුදුරෝ අවබෝධ කරන්ට ආරාධනා කරන්නේ අවේදිත සුඛය කියලා සුඛයක්. අවේදිත සුඛය ඒක තියෙන සුවිශේෂත්වය තමයි අවේදිත සුඛෙ පෙරලෙන්නේ. දැන් ධ්‍යානකින් උනත් ලබන ප්‍රීතිය ධ්‍යාන නැගිටලා නැති වෙනවා. සමහරවිට ඒක ලොකු කනගාටුවක්. නමුත් අවේදිත සුඛයට ගියාට පස්සේ පස්ලෝක ධර්මයේ කම්පා නොකිරීම හරහා තාදී ගුණය හරහා ගන්න දෙයක් ඒකට නොපෙරළෙන තැනකට යන්න පුළුවන් ඒ සඳහා කරන විපස්සනාදී ඒකනට ඒ තණ්හාව ඉතාම ගැඹුරින් කියන්නේ කාම ඡන්දයක් නෙවෙයි කාම මිත්‍යාචාරයක් නෙවෙයි කාම අනුසය රාගානුසය කියන අඩියකට දාන්න. අනේ එතනදී තමයි මේ රාග අනුසය එක වැඩ කරනොත් තමයි අපිට කවදාකවත් රාගය දුරුවන් කරලා කරන්න බෑ රාගය හරහා ගිහිල්ලා රාගය අඳුනගෙන රාගයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි යක මෙහෙමයි කියන දවස් තමයි අපිට ඒ රාගයාගේ ඉදම ඉද මායින් ඉංගම් සයිතව දැනගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ කියවන්න පටන් අරගත්තු සත්‍යපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සන කොටස ඒකෙදී නීවරණ පපේ කියලා වෙනම කොටසක් තියෙනවා. ඒකෙදී සර්වඥාන්සේ මේ කාමච්ඡන්දය ගැන කතා කරනකොට අනුප්පන්නානුපාව අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නැත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානා ඒක නා හරියට මේ දැන් ආස්වාසිය ගෙවුන ආස්වාසිය ඉවරයි දැන් ප්‍රසවාසය පටන් ගත්තෙත් නෑ නැත්නම් පටන් ගත්තා කියලා හරියට කැඳේ ගල බීරු වගේ දැනගත්තා වගේ වෙලාවක තේරුම් ගන්නවා මගේ හිතේ දැන් කාමච්ඡන්දේ නෑ කියලා. අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං මගේ හිතේ දැන් කාමච්ඡන්දේ නෑ කියලා කාමච්ඡන්දේ නැති හිත අඳුරගන්න. ඊට පස්සේ ඒ නැති ආ කාමච්ඡන්දයක් ඔන්න මට දැන් පටන් ගන්නවා කියලා. හටගන්න හැටි දැක්කහම ලැජ්ජ වෙන්නේ. ඒකට ලොකු නඹුවක් ඇති කරගන්න ඕන මට දැන් පේනවා අසවල් වේදනාව නිසා මට කාමච්ඡන්දයක් හටගත්තා කියලා ඒ දිහා බලාගෙන ඉන්නේ සම්පූර්ණ කාමච්ඡන්දය දැනගැනීමේ ආර්ය පරිශන සහිත කුසල ඡන්දයෙන් බලා ඉන්නවා කාමච්ඡන්දය ඇති වෙන්නේ. ඒ නිසා නීවරණ වලට සතිපට්ඨාන නීවරණ ධර්ම කියලා කියන්නේ. අධර්ම කියලා කියන්නේ නැහැ. ඊවන ධර්ම කියලා කියන්නේ. මොකද ඒ කාමච්ඡන්දේ ගොදුරු කරගන්න වෙනවා, විනිවිදින්න වෙනවා, හරහා බලන්න වෙනවා. ආ නේදාට යෝගාවචර තියෙනවා අපි මෙතෙක් කල මේ කාමච්ඡන්දේට බය වෙලා. එනකොට පස්ස බල බල දිව්වා. ඒ මොකද හේතුව සතිය ශක්තිවත් නැති නිසා. අර සීලෙන් සමාධියෙන් ඝන බහල කරගත්තේ සතිය යුද්ධ කිනාට බුදුජාන විශ්ේ කාමච්ඡන්දේ හට ගන්නකොට බලන්න. පවතිනා වූ කාමච්ඡන්දේ බලන්න. ඉවෙන්නා වූ කාමච්ඡන්දේ බලන්න. ආනේ එදාට තමයි මේ යෝගාවචරයට හරියටම පුළුවන් වෙන්නේ මේ කාමච්ඡන්දේ හට ගන්නමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා ඒ ප්‍රස්ථාරයක් අඳිනවා වගේ දැනගන්න පුළුවන්. ඒ වාගේ මෙයාට ද්වේෂයක් පහළ වෙනකොට, නිදිමතක් පහළ වෙනකොට, සැකයක් පහළ වෙනකොට අතීතය පිළිබඳ පශ්චාත්තාපයක් පහළ වෙනකොට එහෙම නැත්නම් අනාගත පිළිබඳ සැලසුමක් පහළ වෙනකොට ඒ එක එකක් දැක ගන්න. ඉතින් මෙතෙන්දි මෙන්න මෙහිම ලාභයක් තියෙනවා. ඒ මොකද්ද? අපි මේ භාවනා කර කර ඉන්නකොට යම් අවස්ථාවක දැන් මට කාමචන්දයක් තියෙන කියලා දැනගත්තයි කියන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් පශ්චාත්තාප වෙන්නේ නමුත් බුදුහාමර පශ්චාත්තාප වෙන්නේ මොකට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද ඒ හිතේ ඒ වෙලාවේ ද්වේෂය නැහැ. එන නිදිමත නැහැ. සැකේ නැහැ. අනේ නීවරණ නැති බවට හොඳම ධාතිකය තමයි මෙයා ඉන්නේ කියලා. ඒ නිසා හතරක් නැති බව තේරුම් ගන්න පුළුවන් ඉන්නේ කාමච්ඡන්දේ කියලා දන්නවා. ඒ වගේ යම් වෙලාවක ද්වේෂය තියෙනවනම් අපගේ හිතේ තියෙන දැන් නුරුස්නා ගතිය, ද්වේෂය, වැරදි වන ගතිය කියලා දන්නවනම් එයාට ඒක හදාරන වෙලාව විනිවිදනවද අනේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ ඉන්න බෑ වෙලා. ද්වේෂය තියෙනවනම් නින්දට ඉන්නත් බෑ. මේ ජීන්නේ කාමච්ඡන්ද නෙවෙයි ද්වේෂය කියලා දන්නවනම් සැකේකුත් නැහැ. ඒ නිසා ඒදී හඳුනා ගැනීම හරහා අන්දිවල ලබාව ප්‍රඥප්තිය මේ හරහා දැනගන්න පුළුවන්. දන්නේ නැත්නම් ඒ තරම් ඒක පිළිබඳව විස්තර සහිතව දන්නේ නැත්නම් තමන්ට වෙන්නේ අනේ මට මෙච්චර සීලකත් කාමච්ඡන්දේ තියෙනවනේ. මම මෙච්චර භවනා කරත් මට කාමච්ඡන්දේ එනවනේ කියලා ඒකට ඇති උඹස් බය විතරයි තියෙන්නේ. ඒ නිසා යම් දවසක ඒ කාමච්ඡන්දේ කොටු කරන්න පුළුවන්. මේ නැති කාමච්ඡන්දයක් පටන් ගත්තයි කියලා ඒ හරහා ඒ ක්‍රමයටම කියන්න පුළුවන් ඒ හිතේ කොමඩක්වත් ද්වේෂය නැහැ. ඒ නිසා යෝගාවචරයට එක හොරෙක් එක වැඩිකාරයෙක් කොටු කරලා අල්ලගැනීමෙන් ඒ යක්ෂාගේ මුලමදාග දැනගන්නවා විතරක් විතරක්. මේ අනෙක් නීවරණ වලින් හිත පිරිසිදුයි කියලා දැනගන්න දැනගන්න තේරෙන පටන් අර ගන්නවා මේ කෙලෙස් කොටු කරන්න කොටු කරන්න සීමා කරන්න සීමා කරන්න කෙලෙස් බලය බිඳිලා සති බලය සති ආරක්ෂාව ඒ යෝගාචරය තේරෙනවා අපේ හිතේ නීවරණ පහක් කියලා කතා කරාට එක යකයි එකවරක තේරෙනවා. ඒ නේක දැන් මෙයයි කියලා දන්නවනම් එතන එයත් කොටු වෙනවා අනිත්‍යව නැති බව දන්නවා. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට බලාගෙන ඉන්න අනේ කවදද මට කාමච්ඡන්දේ දැක බලාගෙන ඉස්සරහ යන අපිට බලන කාමච්ඡන්දේ මට දැක්කන් නැත්තම් මට ද්වේෂය දැක්කන් නැත්තම් කියලා එයාට පේන්නේ හරි දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒකට යෝනිසමස්කාරය කියලා කියනවා මේ කාමය නැත්තම් ද්වේෂය වගේ දේවල් පරිේශණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකක් වගේ මේ පරිේශණය කරන්න මේ අමුද්‍රව්‍ය නැති උපය ඒ නිසා හිතකට කාමච්ඡන්දේ නැති වෙලාවක අපිට කවදාකවත් අල්ලපු විතර කාමච්ඡන්දේ අරගෙන විදර්ශනා කරන්න බෑ ගිය කාමච්ඡන්දය කලින් විදර්ශනා කරන්නත් බෑ. එන්න තියෙන කාමච්ඡන්දය කලින් විදර්ශනා කරන්නත් බෑ. කවදා හරි විදර්ශනා කරන්න මේ කාමච්ඡන්දය අස්පනාතර තියෙනවා. හැබැයි ඒකට අර සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් අනරේලි බහිතකට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒකෝට ඒ යෝගාවචරය ඒ මේ කෙලස් දිහාවට වැඩ කරන්නේ અભීත යුදසබලෙක් වාගේ එයා සතුටට මුහුණ දෙන්න පටන් අරගත්තාම ලැබෙන ආරසාව විපස්සනා ලැබෙන ආරසාව ශීල ආරක්ෂාවට සමාධි ආරක්ෂාවට බොහෝමත්ම බලවත්. ඒ මොකද ගැලීම සතුටට මුහුණ දෙන්න ඇති කරන්නේ. ඒ නිසා අපි මේ සාමාන්‍ය මේ කාමවස්තු ටිකක් උපයාගෙන ඒ කාමවස්තු ටික ආරක්ෂා කරගන්න බැරුව අසල්ගේක සොරකම් ගිය දවසක කෝල් සිටින් ඉන්නේ තමගේ රැක සියල් සතුන් මරුගෙන යනවා දැක කුසල් නොකර ඉන්නේ තව නොවලස කියලා වෙනුවට මේ ආරසාව පොඩ්ඩක් අල්ලලා දුන්නා නම් අහලා දෙනවා විතර නෙවෙයි පුළුවන් පොඩි උඟක් කියලා දෙනවා නම් හදා බෙදා ගන්නවා නම් ඊටත් වැඩි සවත් කියනද බුදු කෙනෙක් මේක ඊටත් වැඩි කියන පච්චසමුපාදය අපි ඒක නෙමෙයි කරන්නේ අපිට ආරස්සාවට මේ පුද්ගලික හමුදාවල් හොයන ආයුධ හොයන දඬු මුගුරු හොයන එහෙනම් රණ්ඩු සරුවල් කරන හැම දෙයකම වෙන්නේ මොකද්ද අර කෙලෙසකට තමයි තණ්හාමාන දිට්ඨිය වලට කරන උදව්ව ඒ නිසා බැලූ බැල්මට නම් මේ සතිය වගේ චිත්තක්ෂණයක තියෙන සති මාත්‍රාවක් හරහා මේහා සමාන ආරසාවක් අපිට ලබා දෙන්න පුළුවන්ද කියලා හිතනවා. අච්චරගෙන කරගෙන කරගෙන යනකොට කැහත් වැඳිලා හොඳට ශක්තිමත් වෙලා ආවට පස්සේ Tamanට කුළු වෙන මට්ටම තවරනකොට කියා ගන්න බැරි මට්ටමට ඒ සත්‍ය අරස වෙන්න පටන් ගන්නවා. ඒක වුණේ ਸਰවචනස්සේ බුදු වුණාට පස්සේ කාටද මම මේක කියන්නේ කියන ප්‍රශ්නය ආවා. මොකද ඒ තරම්ම ලෝකීය ආරස්සාව පිළිබඳ මේ নানা ආකාර බාහිර මේ අනාර්ය පරිශන කරන්නේ. නොකියන්නත් හිතලා තියෙනවා. ඒක හොඳටම සිද්ධ වෙනවා භාවනා කරගෙන යනකොට මේ අපි ඇසුරු කරන ආයත් එක්ක sannivedanayedi ඉදුමාකාර කොටුවිල්ලක් හිරවිල්ලක් වෙනවා. මනුස්ස ඒ තරම්ම අන්ධභූතව අනාර්ය පරිශ්‍රණයේ මේ ආරක්ෂාව සම්බන්ධව මනුෂ්‍ය විහෙස වෙන තරම් නැත්නම් මානසික අසහන ගන්න තරම් නැත්නම් අසහනයට පත්ලා ඉන්න දිහා බලනකොට ඒක වැඩි වෙනවා විතර අඩුවක් නැහැ. ඒ ලංකාවේදී කරපු ඒ සමාජ ගවේෂණයක පෙන්ලා දීලා තිනවා අද ලංකාවේ ඉන්න උපේන ජනතාවය කියන අවුරුදු 20 ඉඳලා 55 60 දක්වා ඉන්න ප්‍රදේශිනේ වැඩ කරන ජනතාව කියන්නේ ඒ කෙනෙක්ගේ මානසිකත්වය අරගෙන සලකලා බැලුවොත් මුළු සිංහල ඉතිහාසයේ කවදාකවත් නැහැ. තරමට ඒ යමක් උපයන මිනිස්යාගේ මානසිකත්වයේ පුදුමාකාර අසහනකාර තත්ත්වයක තියෙනවා. ඒ මිනිස්යාගෙන් ගන්න හැම කෙනාම බලන හිටියට ඒ මිනිස්යාගේ සෞඛ්‍ය ගැන හෝ විවේකී ගැන හිතන එක එක්කක්ම නැහැ. ඒ මොල් වහන්සෙත් නැහැ. ඒ මොල් වහන්සෙත් කන්නේ ඕවර් ටයිම් කර කර වැඩ කරනවා මිසක භාවනා කරන්නේ නැහැ. ඉති වෙන්නේ මොකද? ඉති බඳව දෙපැත්තෙන් පත්තු කරෝ වගේ විනාශ වෙලා යනවා. ලංකාවේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම සෝදපාළුව තමයි මේ වැඩ කරන ජනතාවට විවිකනයි. අම්මට ඉස්සර අපේ අම්මලා කියන අසනීපුණා වගේ දැන් අම්මා කෙනෙක් අසනීපුණොත් මුළු බැංකුවේ තියෙන account එක ඔක්කොම ඉවරයි. තාත්තා අසනීපුණොත්, නැන්දම්මා අසනීපුණොත්, මාමා අසනීපුණොත් එක දරුවෙක් ඉස්කෝලේ යවන්න කොච්චර ඇවිදද? කාර් ගන්න නඩත්තු කරන කොච්චර යනද? යාර හම්බ කරන මීහර කය ඔක්කොම හම්බ කරන්නේ. අනිකට කරන්නේ මට මදි. මට ටිකක් දීපන්, මට ටිකක් දීපන් කියලා. ඒ ගවේෂණය කරන මිනිස්යාම කියනවා මිනිස්සීනේ කතා කරලා තියෙන්නේ මේ මිනිස්යා මේ වැඩ කරන ජනතාවට උඹලවත් අඩු ගන්න දැනගනින්න උඹලා හිටියොත් තමයි අනිත් කෙනෙක් සම්බ ගන්න එක දවසකට විනාඩි 20ක් 30ක් අඩු ගන්න මේ ආනාපාන සතියක් කරලා මේ කය වචන මේ හිතයි කයයි දෙක පොඩ්ඩක් සෞඛ්‍ය මට්ටමින් තියාගන්න. ඉතින් ඒක නිසා මේ විදිහට ඒ වැඩ කරන මිනිස්යා අම්බ කරන මිනිස්යා ඒ විදිහට ආරස්සාව ආර්ය පරිශන ගානේ හොයන්න යනවා නම් ඒක ජාතික දල නිෂ්පාදනයේ බලපාන. ඒ ගෙතර තියෙන ස්ථාවර භාවයට සමාජ ශක්තියට බලපාන. නමුත් අපිට කියවම ඒක කියන්නේ වල වෙලා නැහැ. ඔටෝ කර කර ඉන්න වෙලාවක් නැහැ. මොකද අතන මෙතන වැඩ තියෙනවා කියලා කල්පනා කරන්න පුළුවන් කෙනාත් අනිත් පැත්තට දාලා. ඉතින් එහෙම කියනවා අපි පිරිසක් එකතු වෙලා භාවනා කරනවා දකින්නකොට ලොකු සතුටක් ඇති වෙනවා. වැඩ නැතුවට නෙවෙයිනේ. පුදුමාකාර කැපකිරීමක් කරන්නේ නිසා නමුත් මේ වැඩ භාවනා කරන කෙනාට මුලින් මුලින් අත්‍යක් වෙන්නේ නැහැ මේ සති මාත්‍රාවක් කරහා ආසර්වසස බැලිලක් කරා ඔයහා සමාන අරසාවක් දෙනවා ඉතින් ඒ නිසා සර්වඥාන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සඳහන් කරනවා ඒ කායනෝ භික්ඛවේ අයං මග්ගෝ අනේ මෙච්චරයි එක මාර්ගය සත්‍යාන විසුද්ධියක් බලක විසුද්ධිය පිණිස ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍යකමයි ඥාය අසද්දකමයි නිබ්බාන සත්‍ය කියලා. ඒක හරියට ඒ බුදුම ස්වාමීන් කියන්නේ හරියට මේ හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමයට ගුරුකම් වශීකම් කරලා දෙන ගුරුරෙක් වාගේ බුදුහාමුදුර සතිපට්ඨාන විකුණනවා. දෙන්නත් ඉස්සෙල්ලා කියනවා හරි ෂුවර් එකට හරිනම් මං ගැන විශ්වාස කරලා කරපන්. නැත්නම් කවුරු කරන්නේ? ඒ නිසා අපි මේ තාක්කල් යම් ආකාරයකට ඒ ඇතුළත බලන්න සතිය පිටවන්න ගත්ත ගත්ත උත්සාහය නිසා Tamanට ලැබෙන ආරස්සාව Tamanට තේරෙන්නේ ගොඩාක් ඒ ගමන ඉස්සරහට යන. ඒ නිසා අපි ඒකදී නොපැකිල නිචිපතා ඒ කටයුත්ත කරනවා නම් හොඳට තේරෙයි මේ ඇමරිකාව වගේ රජවල් එනත්තම් මේ රාජ්‍ය මට්ටමේදී ආරක්ෂා අංශයට විතර බජට් එකේ කොච්චර වියදම් කරනද ඔක්කොම ආහාර වැඩවලට වියදම් කරනවා. කිසිසේත්ම මනුෂ්‍යයාගේ අරසාවක් නෙමෙයි විනාශය සඳහා යන්නේ. ඒ තරමටම අරසාව දේශපාලන ආගියක් කරගෙන තියෙනවා. මොකද ඒ අනාරේ නිසා. නමුත් භාවනා කරන කවම කවදාකවත් කාටවත් හානියක් කරන්නේ වුණ කරන්න වගේ බලා ගන්නවා. පුළුවන් තරම් සතිය වඩන්න උත්සාහ කරනවා. කරනකොට කරනකොට කරනකොට යාට තේරෙන පටන් අර ගන්නවා. මේතොර බුදුන් දකින්න ක්‍රමයක් නැහැ. පරිච්ඡේදපාදේ තේරුම් ගන්න ක්‍රමයක් නැහැ කියලා තේරෙන්න තේරෙන්න අපි මේ අවුරුදු 2600ක් පරණ වෙච්ච බුද්ධ ධර්මයක් වෙනව නෙවෙයි සජීවී බුද්ධ ධර්මයට යෙදී ගත කරනවා කියන සත්‍යය. ඒ නිසා ප්‍රතිඵල මධිකම නිසා හෝ නැත්නම් Taman බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණාට මේ ගමනේදී දැනටමත් අපි කරලා තියෙන ආයෝජනය ගැන බැලුවොත් අර සෙන් බුද්ධ ධර්ම ගැන කියන ඒ ආචාර්යවරයෙක් කියනවා උඹලා කවුරු වුණත් දැන් ඉන්නේ ගෙදර බලා ආපහු යන ගමනේ කියන. නිවනෙන් නම් දැක් කෙලවර වෙයි. ආයි කිසියම් බය වෙන දෙයක් නැහැ. මේ විදිහට ගියොත් ඉවරෙන්මයි කෙලවර වෙන නිසා අපිට තාම මේ පෙරමග ලකුණු පහළ වුණේ නැතුවට ඊහා සමාන සද්ධාවකින් ඊහා සමාන වීර්යයකින් මේ සතිය වඩන්න පුරුදු වුණොත් අවශ්‍ය කරන්නා වූ සමාධි ප්‍රඥා ලැබෙනවා. ඉතින් අද මේ ආරම්භක ධර්ම දේශනාවෙන් ලැබිච්ච මේ තොරතුරු නිසා කරගෙන යන වැඩ ඕම සද්ධාවකින් වීර්යයකින් සතියකින් සමාධියකින් ප්‍රඥාවකින් යුක්තව ඉදිරියට බලන්න ශක්තිය බලය ධෛර්යය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා